අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිස්සාරණවනේ බ්‍රාස්පෙන්ද පවත්තන ධර්ම දේශනාවක් සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ ශිළුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වනවා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ යාය සංඥාය තථාගතස්ස පඤ්ඤාපේමානෝ පඤ්ඤාපේය තං තත්ත තථාගතස්ස පහීනා උච්චින්න මූලා තාලාවත්තු කතා අනභාව කතා ආයතින් අනුපාද ධම්මාති තී කරුකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ විදිහට සුමානයකට සැරයක් ඊට ප්‍රස්ථා ලැබෙන පරිදි බ්‍රහස්පන්දම වගේ ධර්ම දේශනාවකට සම්බන්ධ වෙනවා. ඒක අපි එකම පිරිසක් එකම වහලයට නැවත නැවත හම්බ වෙන නිසා දේශනාවලියක් විදිහට පවත්වනවා එකින් එකට එකින් එකට පොඩ්ඩක් ගැම්මක් ගැඹුරක් ලබා ගැනීම සඳහා. ඉතින් මේ දවස්වල අපි අග්ගිවච්ඡගොත්ත සූත්‍රය යෝජනා ඉදිරි කරගෙන ඒ අනුව තමයි ධර්ම දේශනාවලිය පවත්වන්නේ. ඉතින් මේ සූත්‍රය දැන් අපි මැදක් හරිය ගෙවලා දැන් සූත්‍රයේ නිමා කරන පැත්තරයි කිට්ටු කරන කිට්ටු කරන යන්නේ. ඉතින් මේ සූත්‍රය සඳහන් වෙන්නේ සරුවච්චන් ආංශේ වැඩ ඉන්න කාලේ වකට පැවතිච්ච දාර්ශනික මත අනුව යම් යම් ඒ දාර්ශනික මත අනුව පරිචයකටපත් වෙච්චි එහෙම නැත්නම් පාරගූ තත්ත්වයටපත් වෙච්ච අතු සරුවච්චන් ළඟට ඇවිල්ලා අහලා තියෙනවා ඒ වකට මෙන්න මෙතනයි නතර වෙලා තියෙන්නේ. දැන් ඔබ වහන්සේ සරුවඥා නම් ඔබ වහන්සේගේ අදහස මොකක්ද කියලා සමාහට කොන අහන අදහසෙන්, එහෙම නැත්නම් සමාහට කරුණු දැනගන්න අදහසෙන්, එනතම් පඬිතකම් දක්වන අදහසින්. කෙසේ නමුත් ඒක අපට වාසියකට හිටලා තියෙනවා. ඒ මොකද අපිට අපි හිටියානම් සරුවඥාන්සේගේ මේ ප්‍රශ්නය වුණා හොඳයි කියලා යම් කිසි කෙනෙකුට අද හිතෙනවා නම් සූත්‍ර පිටකේ අහනකොට එහෙම කවුරුවක්වත් ඉඩක් තියලා නැහැ හැම ප්‍රශ්නක්ම අහලා තියෙනවා. ඒ අහනකොට සරුවචනාංශයේ උත්තර දීප ප්‍රශ්නක් තියෙනවා උත්තර නොදීප ප්‍රශ්නක් තියෙනවා උත්තර නොදීච්ච ප්‍රශ්න ප්‍රධාන 10ක් තිබිලා තියෙනවා අව්‍යාගත වස්තු කියලා ඒව කතා කිරීමෙන් සම්පප්පලාප වලට වැටෙනවා එහෙම නැත්නම් ප්‍රශ්න අසන්නගේ මෝඩකම තහවුරු වෙනවා මෝඩකමට සරුවචනාංශයේ සාතික සාක්ෂි වෙන්න වෙනවා එනිසා මේ ප්‍රශ්න එනකොට සරුවචනාංශයේ මේ ප්‍රශ්න මඟ අරලා කියනවා මේක සරුවචනාංශයේ මේ අව්‍යාගත ප්‍රශ්න ගන්නෙ නෑ ඒකලා හොඳටම වාදපතේ කෙලවරදී ඒ කෙනා ඇහුවොත් ඇයි ඔබ වහන්සේ සරුවච්චනන් සියල්ල දන්නවනම් සියල්ල දක්නා නුවණක් ඇත්තේ වීනම් මෙවැනි සමහර ප්‍රශ්න අයින් කරන්නේ ඒ වැතර සරුවච්ච නැද්ද කියලා. මේ සරුවච්චන සඳහන් කරනවා සියල්ල දන්නා නිසා සියල්ල දක්නා නිසා මේ ප්‍රඥාව වගේම මට මහා කරුණාවක් තියෙනවා මට අවශ්‍ය කරලා තියෙන මනුෂ්‍යයා දුකින් මිදවන්න මිස මේ දාර්ශනික ප්‍රශ්න වල පැටලලා දාාර ප්‍රශ්න වල කතා කරන එක නෙවෙයි. ඒක දුකක් මගේ පැත්තෙන් බලන්න. ඒ නිසා මම ඒවට අනුග්‍රහ කරන්නේ මම ලෝකේ පනවන යම් ශාසනයක් පණවිඩයක් තියෙනවනම් ඒක දුකයි දුකට හේතුවයි. ඒ වගේම Nirodhayai Nirodhayata මාර්ගයයි Nirodha ගාමිනී ප්‍රතිපදාවයි. ඒ නිසා මේ ප්‍රශ්න ඇසීමෙන් ඔබතුමන්ලගේ තියෙන මෝඩකමට මම සාක්ෂි වෙනවා කෙලවරක් කරන්න බෑ කියලා. අන්න එහෙම අව්‍යාකට ප්‍රශ්න නගපු එක සංවාදයක් තමයි මේ අග්ගිවච්ඡකත් බ්‍රාහ්මණයත් එක්ක සර්වචනාංශය කරපු මේ අග්ගිවච්ඡගත සූත්‍රය මේක කාට හරි හදාරන්න ඕනේ නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය සඳහන් වෙලා තියෙනවා. ඒකදී අක්කවච්චකොත් අහනවා මේ පුරුදු ප්‍රශ්න හෝති තථාගතෝ පරම්මරණා නොහෝති තථාගතෝ පරම්මරණා හෝති නොහෝති තථාගතෝ පරම්මරණා නේව හෝති නොහෝති තථාගතෝ පරම්මරණා සර්වචන්නාංශයේ මරණින් මතු වෙයිද කියලා අහනවා. දරතන්ස කියනවා ඒකට මම උත්තර දෙන්නේ නැහැ කියලා. එහෙනම් සර්වජන් වහන්සේ මරණය මතු නොවේද කියලා අහනවා. උත්තර දෙන්නෙත් නැහැ. ඊට පස්සේ අහනවා වෙයිත් නොවේයි දෙකමද කියලා අහනවා. නැහැ. වෙයිත් නොවේයි නොවේයිත් නොවේයිද කියලා අහනවා. ඒකට උත්තර දෙන්නෙත් නැහැ. ඊට පස්සේ මේ ලෝකේ අන්තද කියලා අහනවා. අනන්තද කියලා අහනවා. නැත්තම් අන්තයි අනන්තයි දෙකමද කියලා අහනවා. නැත්තම් අන්තත් නැහැ අනන්තත් නැද්ද කියලා උත්තර දෙන්නේ. ඒ වගේ තවත් ප්‍රශ්න දෙකක් අහනවා. මේ ඒ ප්‍රශ්න 10ටම සරුවචන්සේ පහ අතපනවා. අහන අහන වෙලාවේ අහන අහන වෙලාවේ මේක ਸਰවඥාන්සේ ගන්නයි කියලා. ඊට පස්සේ මේ බමුණ අහනවා මේ ਸਰවඥන් වහන්සේ මේව ප්‍රතික්ෂේප කරන්න විතරද ලෝකේ පහළ වෙන්නේ නැත්නම් ਸਰවඥාන්සේ විසින් දේශිත යම් ධර්මයක් මූල ධර්මයක් දර්ශනයක් තියනවා කියලා. ਸਰවඥාන්සේ කියනවා මගේ දර්ශනය චතුරාර්ය සත්‍යයි. මම ලෝකෙට පෙනී හිටින්නේ වගේ මේ දර්ශනපත්ත පාට මේ පටලව ගන්න අය සඳහා නෙවෙයි. ඒක මට තේරෙනවා. නමුත් මම බැගෑවෙනවා කරුණාකර දුක අවබෝධ කරගන්න. දුක හේතු අවබෝධ කරගන්න. දුක සම් නිරෝධය අවබෝධ කරගන්න. නිරෝධ මාර්ගය අවබෝධ කරගන්න කියලා. ඒ බමුණට සාධනීය පැත්ත පෙන්වනවා. සරුවචනසි විසින් ලෝකෙට කියන පණිවිඩේ පෙන්වනවා. ඒක බමුණ තේරුම් ගත්තද නැද්ද දන්නේ නැහැ. නමුත් කොහොම හරි මේ සිද්ධිය ආනන්ද ස්වාමීන් වහන්සේ පසු කාලෙක සංගායනාවට ඇතුල් කරපු නිසා අද අපට ඒ සිද්ධි ජවනිකා කීපකින් මේ සංසිද්ධිය දැනගන්න පුළුවන්. ඊට පස්සේ ਸਰවඥාන්සේ මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඒ බමුණ වෙහෙස වෙලා ඉඳ ඇති ඒ වෙලාවේ. නමුත් ਸਰවඥාන්සේ තමන්ගේ මේ උපාදානස්කන්ධ හරහා දුක පහළ වෙන හැටිත් එහෙට හේතුවත් ඒ වගේම මේක නැති කරන නිරෝධයත් නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් ඊටාම කටුකොහලක් කරා යන කෙනෙක් වගේ අර බමුණට හෙලි කරනවා ඇත්තටම කියනවා මේ බමුණ හරහා අපටයි මේ කියන්නේ මොකද අපි අපිත් ඇත්තටම මේ වැඩේට බයින් ඉස්සලා බමුණු මතවල තමයි හිටියේ දැන් තමයි අපි ඔය යම් ප්‍රමාණයකට හීලා වෙලා ශිෂ්ටාචාර වෙලා අපි නම් මිනිස්සු නම් කියන්නේ අපි වනචර වෙලයි කියලා කැලේට රිංගලයි කියලා. නමුත් අපි අපේ පැත්තෙන් බලනකොට ඒක ශිෂ්ටාචාර වීමක්, සංස්කෘතිකගත වීමක්, ਸਰුවචනාසේ අනුයයමක් වනගත වීම. ඊට පස්සේ අපි මේ ගත කරනකොට කාට හරි හිතෙනවා නම් මේ බමුණ මැට්ටෙක් කියලා ඒ හිතන එකා මැට්ටා. මොකද අපිත් පටන් ගත්තේ උතනින් තමයි. කාටවත් කියන්න බෑ මේ ප්‍රශ්න එකක්වත් අපි ළඟ තිබුණේ නැතේ දැන් නැතේ එන්නේ නැtei කියලා. මොකද අපි බත් කාලා නිකන් ඉන්න වෙලාව ඕවා තමයි කල්පනා කරන්නේ. කල්පනා කරොත් කල්පනා කරන්නේ වර්තමාන මොහොත පන්නන ක්ෂණයේ ඉක්මවන මොනවා හරි දාර්ශනික මතයක් කරගන්න. අරගෙන බහා පඬිතුයෝ වගේ සෙනගේ ඉස්සරහා කතා කරන්න පටන් අර ගන්නවා. සෙනගත් කට අරගෙන බලන ඉන්නවා. අන්තිමට සෙනගත් අමාරුවේ කතා කරන මිනිහත් අමාරුවේ ජනමාධ්‍ය තමයි මේකට ප්‍රධාන වැඩිකාරය. ඉතින් ජනමාධ්‍ය නැතත් කට්ටිය ගහක් වලට ගිහිල්ලා හරි ගාලේ පච ගහයට ගිහිල්ලා හරි බණ පටන් ගන්නවා. ඉතින් කට්ටිය වැඩිලා බණ කියනවා. ඉතින් ඒ වෙනුවට මේ උපාදානස්කන්ධ අවබෝධ කරන්න කාටට කතා කරොත් කියනවා එහෙම කරන්න බෑ. අපිට කල් වේලා නැහැ. අපිට ඌවට වෙලා නැහැ කියලා අයින් වෙනවා. ඉතින් අන්නේ මනුස්සයාගේ තියෙන මේ චපල ගතිය අනුකම්පාවෙන් මගාරවල ඉතින් සරුවචන්සි කොහොම හරි මේ තිත්ත බෙහෙත් පොවන්න එපායි. ආහන්නේ පොවන හරිය තමයි සූත්‍රයේ අග කොටසට සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි මේ බමුණට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒතර ප්‍රේක්ෂකයෙක් වශයෙන් ශ්‍රාවකයෙක් වශයෙන් ඉඳලා තියෙන යා විතරයි. නමුත් කොහොම හරි සරුවචනාංශේ මේක ආනන්ද ස්වාමීන් වහන්සේට පොරොන්දු පරිදි එදා හවස දේශනා කරන්න ලැබී. ආනන්ද සාංශේ ඒක මේ රෙකෝඩින් යන්ත්‍රය වගේ රෙකෝඩ් කරගෙන ඉන්න ඇති. ඉඳලා සංගායනාවේදී දේශනා කරන්න ඇති. ඊට පස්සේ එතන 500ක් මහරතන් වහන්සේලා මේවා කටපාඩම් කරන ඇවිල්ලා අද අවුරුදු 2600කට පස්සේ අපිට තාමත් අවශ්‍ය නම් මේ පුස්කොළ පොත් කල්පිරි මැදලා මම මතු කර ගන්න පුළුවන්. නමුත් මේ අග්ගිවච්ඡගත සූත්‍රය දැන් ඉතින් බුද්ධ ජයන්ති පොත උනත් තියෙනවානේ. චට්ට සංගායනායක හරි තියෙන තියෙනවා. නමුත් මේකට අර්ථකතනේ. මොකද්ද මේකේ අදහස් කරන්න කියන එක මේ අතරමැදදී අපේ බුදුගෝසාචාරින් වහන්සේලා ඒවට අර්ථකථන දෙන්න පටන් ගත්තා. නමුත් අවාසනාවට වගේ ඒ යුගයේ වෙනකොට අවුරුදු 1000කමාරක් ගත වෙලා දෙන අර්ථකථන අර බුදුරජාන් වහන්සේගේ ආනන්ද මහ ස්වාමීන් වහන්සේගේ 500ක් මහරතාන්චලා වගේ ගිනිසිලුවක් නෙවෙයි ඒකේ නිවිච්ච ගිනි අඟුරක් විතරයි මොනවද උණුසුමක් තියෙනවා නමුත් සෑහෙන දුරට ඒවකට පැවතිච්ච දුර්මත රාශියක් යත් කතාවල තියෙනවා. ඉතින් අපි බලන්න අපි භාවනා කරනකොට මේ සූත්‍රයත් අරගෙන අර්ථ කතාවල කියන්න හදන දේත් අරගෙන අපේ අත්දැකීම් වල යම් යම් ගැළපෙන නොගැළපෙන තැන් සලකලා මම පුළුවන් තරම් කෙලින් කරගත්තොත් හරියට බණ ඇහුනොත් හරියට තමන්ගේ දැනට තියෙන ඥානත් එක්ක මේක සංසන්දනය කරගත්තොත් චින්තාමේ වශයෙන් මේක භාවනාවට ලොකු රුකුලක් වෙනවා. විශේෂයෙන්ම භාවනා පිළිබඳ තියෙන දුර්මත අයින් වෙලා කම්ඨාන් සුද්ධ වීමක් වෙනවා. එහෙම නැත්නම් පටලවිච්ච තැන් දිගෑරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අත්‍යවශ්‍යයි භාවනා කරන අයට සාකච්ඡානුග්‍රහිතේ සහ සුතානුග්‍රහිතේට. ඒ නිසා අපි මේ අග්ගිවිච්ච අග්ගිවච්ඡගත සූත්‍රය අපි ගිය පාර ගත්තෙත් මම අද මේ දවසට ඉදිරියෙන් තියාගත්ත මාතෘකාවමයි යම් සංඥාවකින් සරුවච්චන් වහන්සේ නමක් නැත්තම් තථාගත වහන්සේ පනවන ලද්දේ පනවන්නේද ඒ සියලු සංඥාවෝ තථාගතයන් වහන්සේ ප්‍රහීන කරලා ඉවරයි. තාලාවත්තු කතා උච්චින්න මූල මුලින් උදාලා ඉවරයි. දෙකට කැපූ තල් ගහක් වගේ ආය වැවෙන්න නොවැවෙන තත්ත්වයටපත් කරලා ඉවරයි. අනභාව කතායබ අභාවයටපත් කරලා ඉවරයි. ආයතින් අනුපාද ධම්මා නැවත නූපදුන ආසල තත්ත්වයටපත් කළ ඉවරයි. ඒ නිසා සරුවචන් ආංශය පිළිබඳ කවුරු හරි මෙන්න මේන් සරුවචන් ආංශය අඳුන ගන්න පුළුවන්. මෙන්න මේකයි සරුවචන් ආංශගේ දැනගන්න ලකුණ කියනවනම් ඒ සේරම බොරු. ඒකකින්වත් සරුවචන් ආංශය පණවන්න බෑ. මේකයි සරුවචන් ආංශය අග්ගිවච්ඡ ගොත්තර කියන්නේ. ඉතින් අපි බැලුවොත් අපි අද සරුවචනාංශේ නියෝජනය කරන්න උද්දේශික පාරිභෝගික සාරික වස්තු ධාතුන් වහන්සේලා අරගෙන මුන්න තරම් බෝධි පූජා පවත්වනවා. නරකක් නෑ පොඩි ළමයි වැලිසෙල්ලම්පත් කරනවා වගේ ලොකු අම්මලාගේ තාත්තලා ගැඳුම් ඇඳගෙන ඒ සපත්තු දාගෙන ගෙවල් හදාන සෙල්ලම් කරනවා වගේ. නමුත් සරුවචනසි කියන ওই සේරම සංඥාවල් මම ඉක්මවලා තියෙන්නේ ප්‍රහාණය කරලා තියෙන්නේ උදුරලා දමලා තියෙන්නේ දෙකට කවරලා උදුරා දමලා තල් ගහක් වශයෙන් බාටපත් කරලා තියෙන්නේ අභාවයටපත් කරලා තියෙන්නේ නැවත නෝපදනා තත්ත්වයටපත් කරලා තියෙන්නේ. ඉතින් මේක එක පැත්තක්. මේ ශාසනයක් පවතින්නේ මුස්ලිම් ආගමේ කියනවා කිසිම සංඥාවක් කරන්න එපා. නබිනායතුමාගේ කාටුන් චිත්‍රයක් ඇඳගත් මරනවා. කිසිම සංඥාවක් කරන්න දෙන්නේ නැහැ. මුස්ලිම් පල්ලියක කිසිම ලකුණක් තියන්න දෙන්නේ නැහැ. ලකුණු තිබ්බොත් කඩනවා. බාමියෙන් කැඩුවා. කිසිම තැනක ප්‍රතිමාවක් හදන්න දෙන්නේ මොකද අපේ ධර්මය නැත්නම් අපේ දෙයයන් ආංශේ උහුම මේ පිළිරුවකට පුස්කොළපතකට කොටු කරන්න බෑ කියලා. ඉතින් ඒක අපි දකිනවා මේ ඒක බරින්පත ගත්ත නිසා ඒ ඇත්තෝ ඉන්දියාවේ Hindu රාජධානියේ මුස්ලිම් රජයක් පිහිටවගෙන විනාශ කරලා තියෙන Hindu ගල් පිළිමතෝකේ දිහා බලනකොට මොන ආයුධ පාවිච්චි කළාද කියලා හිතන්න බෑ. Hindu රාජ්‍ය තුල තියෙන Hindu හොඳම නිර්මාණ ශිල්ප මුස්ලිම්සු කළා දාලා. හිතා ගන්න බෑ. ඔය කල්කටා වලට ගියාට පස්සේ ඉනවා විනාඩි 45ක විතර මුහුදු මැදට යන්න එලිෆන්ටා කේව් කියලා එකක් හරිම ලස්සනයි. ඒකේ සම්පූර්ණ ගලක් ඔය අපේ දඹදෙමේ දන් දඹුල්ලේ වාගේ. සිවදෙයියන්ගේ 84ක් වූ මේ යෝගාසන ඔක්කොම කපලා තියෙනවා. ශිව පාර්වතිත් එක්ක පත්මිනිත් එක්ක දෙපැත්තේ ඉඳගෙන ආයන පුදුම විස්තර සහිතයි ඒක පිළිමයක් සාමාන්‍යයෙන් අපේ මනුස්ස පිළිම වගේ 8ක් විතර ලොකුයි. සියරම කඩලා. හිතා ගන්න බෑ මේ ඉන්දියාවේ දැන් ලංකාවේ නම් අපේ ජීනව කන්නකොට සොලී කැඩුවා මුස්ලිම්ට මේ මේ පෘතුගීසි කැඩුවා ලන්දේසි කැඩුවා කියලා අපිට හිතා ගන්න පුළුවන්. ඉන්දියාවේදී කඩලා තියෙනවා. දැන් උනත් ගිහිල්ලා බාන්රෝයි පිළිමොල තියෙන ඒ බොහොම කාමිකව හදලා තියෙනවා ලස්සනයි. ඒක කඩලා තියෙන හැටි. අද උනත් දාස්කන සෙනග යනවා බලන්න. මේ මුස්ලිම් මිනිස්සු කියනවා මේ සංඥාවකින් තථාගතයන් වහන්සේ පණවන්න බෑ කියලා. අපිට ඒක පේන්නේ මහා විනාශක ධර්මයක් විදියට. ඒ නිසා අපි මුස්ලිම් මිනිසුන්ට බයිනවා බුදු පිළිම කඩනවා කියලා. ඒකල අපි බුදු පිළිම හන්දියක් හන්දියක් ගානේ ගිහිල්ලා තියෙනවා. දැන් බුදුහාමුදුරු බස් එක එනකම් පාරයින්ට වෙලා ඉන්නවා යන්න ආපහු. මොකද දැන් අරණිය වල බුදුහාමුදුරු නැහැ. ඉන්න බෑ. ඉන්නේ වාරයි. ඉතින් හැම තැනම අහනවා බුදු පිළිමයක් තියන්න පුළුවන්. ඉතින් බස් එක එනකන් ඉන්නේ දැන්. හොඳ යන්න හදන්නේ. ඒ කියලා තියෙනවා. ওই සෙල්ලමට උඹලා කරගත්තට කමන්නේ යාය සංඥාය තථාගතස්ස පඤ්ඤාපේ මහානෝ පඤ්ඤාපේය. යම් සංඥාවකින් තථාගතයන් වහන්සේ පණවන ලද්දේද පණවන ලද්දේ පණවන්නේ දේ සියල්ලම මම ඉක්මවලා තියෙන කියලා. ඉතින් අපි මේ කරන මෑත කාලේ ලංකාවේ බුද්ධ ආගමට පැතිරිච්ච භයානක රෝගේ මේ පිළිම වන්දනාවයි එහෙම නැත්නම් කරන මේ ආමිෂ පූජාවයි මේ බෝධි පූජාවලදී ආ බලනකොට <clears throat> දැන් අපි මුස්ලිම් මිනිස්සු බයින වටිනවා. ඒ මොකද මේ මිනිස්සු පැහැදිලිව කියන කිසිම සංඥාවකින් <clears throat> ඊයනාසේ පෙන්වන්නට බෑ. මේ ළඟදී මම හිතන්නේ නිව්සීලන්ත කාරෙක් මේ නබිනායකතුමාගේ අල්ලාහතුමාගේ කාටුන් එකක් අල්ලා. ඒ නිව්සීලන්ත තානාපති කාර්යාලය සේරම ගිනි තිබ්බා. මේ කාටුන් එක ඇඳට. කවුරු හරි කිව්වොත් මම මේ මේ නබිනායකතුමා දැක්කා අල්ලාහ දැක්කයි කියලා එතනම මරනවා. මොකෙන්ද දැක්කේ? මොකද්ද සංඥාව? සංඥා කරවන්න බෑ. නමුත් ගුණපාල ධර්මසිරි මහත්තයා මුළු කුරාණෙම කියලා කියනවා පරිස්සම් වෙලා තියෙනලු දෙයෝ ඇඳ ගන්න මතක් කරගන්න බැරි වෙනසු කුරාණ ලියන්න එක තැනක විතරක් ලියවිලා තියෙනවනේ දෙයන්නාංශේ කීකරුව හැචෙන කෙනාට දෙයතිම්ම දෙනවයි කියලා. ඒකට අත් දෙකක් තියෙනවද දෙයන්නාංශට කියලා ප්‍රශ්නයක් අහනවා. දෝතිම්ම දෙනවයි කියලා කුරාණේ තියෙනවා. දැන් ඒකට මනුස්ස රූපයක් නේ හිතට ඇඳෙන්නේ. සංඥාව පැනවෙනවනේ. ඉතින් මේකට දෙනව අර්ථ කතා මුස්ලිම් ආගමේ ඒක සිම්බලික් එක ගන්න එපා කියලා. ඉතින් අපිටත් කිය တဲ့ අපි සරුවචනසවඳින්නේ ඒ ඒ ඒ රූපක මාර්ගයෙන් කියලා. නමුත් රූපකේ කොච්චර ගිල්ලා ඉනවද කියලා බලන්න. භාවනා කරන්න එන්නේ නැහැ බෝධි පූජාට යන්න කැමතියි. භාවනා මධ්‍යස්ථානට එනකොට වැඩිය පන්සලට යන්න කැමතියි. මම මේ තරහකින් කතා කරනවා නේ අපි මේ කතාන්නේ යෝගාවචරින්ට යෝගාචර කොච්චරක් සංඥාව අල්ලාගෙන තියෙනවද? ඒ වගේම සංඥාවල් පෝෂණය කරනවාද? ඒකට සරුවච්චන් වහන්සේ දඩමීම කරගෙන තියෙනවද එපයි කියපු දේ හොඳටම පැහැදිලි එපයි කියපු දේ අවුරුදු 1000ක් යනකම් සරුවච්චන් වහන්සේගේ රූපේ කවුරක්වත් අත තියලා නැහැ. මොකද ඒ දවස්වල කල්පනා කරලා තියෙන එක ගැළපෙන්නේ නැහැ කියලා. නමුත් සංඥාවල් ඇති කරා ධම්මචක්කය කියලා කියන්නේ එහෙම එකක් තමයි. මේ වටාත් ඇඳලා තියෙන එක තමයි. ඒ සරුකච්චන් වහන්සේ වෙනුවට දාපු සංඥාව. එහෙම නැත්නම් බෝධින් වහන්සේ ඇඳා. හරියට කුරුසේ වාගේ. අවුරුදු 1000කට විතර පස්සේ තමයි සාංචි තොරණෙත් නැහැ ਸਰවඥාන්සික රූපේ. ඊට පස්සේ තමයි ਸਰවඥාන්සික රූපේ හැදුවේ ග්‍රීසියේ තියෙන මනුස්ස රූපේ දැකලා ඒක තමයි හොඳම නිර්මාණේ. ਸਰවඥාන්සික අරුඩ කරාට පස්සේ දැන් ਸਰවඥා රූපේ මවනවා ලස්සනම සාහිත්‍ය නිර්මාණයේ වශයෙන්. එහෙම නැත්නම් මූර්ති ශිල්පයේ වශයෙන්. සර්වඥ රූපය අද පුදුම ලස්සනට බලනවා. ඒක මිනිසුන්ට සාන්තිය ගෙන දෙන දෙයක්. නමුත් මතක තියාගන්න සූස්තියක් කියලා. මේ කියලා තියෙන එකෙන් සංඥාවක් ඇති කරනවා නම් කවදාකවත් මේ නෙවෙයි සර්වඥාන්සේ. සර්වඥාන්සේ වෙන්නේ සංඥාවල් ඇති කරන තියෙන හැම හේතුවක්ම හැම සාධකයක්ම විනාශ කරලා ඉතින් මේක එකක් අපි මේ කතා කරන අපි අපි දකින ආගමික මේ ඒවට කියනවා portable sanctity කියලා. තනකින් තනකට ගෙනියන්න පුළුවන් පුස්කොළ පොතක්. තනෙන් තන ගෙනියන්න පුළුවන් බෝපත්තිරුවක්. තනකින් තනකට ගෙනියන්න පුළුවන් සරුවඥ රූපයක්. තනකින් තනකට යන්න පුළුවන් සංඝයා වහන්සේ නමක් ඉන්නේ ශාසනය විතරයි. අනික කිසිම තැනක ශාස්ත්‍ර වංශය පොළවේ ජීවත් වෙලා නැහැ. බෝධි බුදු වෙච්ච තැනක් නැහැ. ඒ නිසා බුදුරජාණන් සරුවඥාන්සේගේ ධාතුන් පැතිරිච්ච කතාව විතරක් කරගත්තාම පේනවා ඉතිහාසගත මිනිස්සෙක් කියලා. ඒ පැත්තෙන් තියෙනවා ඇත්තටම ලොකු පුරාවිද්‍යාත්මකව පසුබිමක් තියෙනවා. පුරාවිද්‍යාවේ කුළු ගෙඩියට කැඩෙන්නේ නැති එකම ආගම බුද්ධ ආගම විතරයි කියලා අයින්ස්ටයින් කිව්වා. මොකද අනික ආගම් වල කිසිම දෙයියන් ආසික ලකුණක්වත් නැහැ. ඒගොල්ලෝ තදින් කියනවා සංඥාවක් ගණ්ඩත් එපයි කියලා. මොකද නැති නිසා වෙන්නේ අපිට තියෙනවා බුදුහාමර කියනවා ඒත් ගන්න එපයි කියලා. අපි ඒත් තරම් තියෙනවා. මේ සරුවච්චන් වහන්සේ පනවන හැටි. ඒ සරුවච්චන්සේ කියලා නෙවෙයි ගෝලෙ පටලවා ගත්තට පස්සේ. දැන් භාවනා පාවිච්චි කරන්නේ දැන් අපි යෝගාවචරයන් විසින් අපේ සරුවච්චන් වහන්සේ පනවන්නේ කොහොමද කියලා. ඉතින් අපි තම්මලා තාත්තලා ඉපදුනේ බෞද්ධ දෙමව්පියන්ට දෙමව්පියන්ට ජාතක වන කිය පන්සල් ගියා. දහම් පාසල් ගියා. මේ බුදු පිළිම දැක්කා. අවකන බුදු පිළිම ලස්සනයි. මන්රාජපුරයේ තියෙන සමාජ බුදු පිළිම ලස්සනයි. පානදුරේ තියෙන දීස් මාත්‍යාගේ ඉස්සරහ තියෙන බුදු පිළිම ලස්සනයි තමයි. ඉතින් ඒකෙන් අපි සද්ධාවක් ඇති කරගත්තා. ඇති කරන වෙලාව අපි දැන් සුසුතමේ ඥාන ලබාගෙන භාවනා කරලා අපේ ප්‍රඥාව පහළ වෙගෙන යනකොට අපිට ਸਰවඥාන්සේ කොහොමද පේන්නේ? අපි කොහොමද ਸਰවඥාන් සංඥාව ගන්නෙ? ඉතින් මේ එකම සංඥාවක් තියෙනවා නම් මේකයි ਸਰවඥාන්ස කියලා හොඳට මතක තියාගන්න ඒක බොරුවක්. මොකද බුදුහාමර උගන්වන අපිට වෙනස් වෙන දෙයක්. නිසා ਸਰවඥාන්සේ පිළිබඳ අපේ තියෙන හැඟීම දවසින් දවස දවසින් දවස වෙනස් ඒ වෙනස් වීම අශ්‍රද්ධාවක් නිසා හෝ අන්‍යගම කාර්යය ඇවිල්ලා මේක ඌණියම් කරලා හෝ බාධාක් නෙවෙයි සංඥාවක්වත් තියෙනව නම් තියෙන්න අවශ්‍ය නැහැ. ඒක වෙනස් වෙනවා. දැන් මෙතන මේ තථාගත කියන වචනේ කටුකුරුන්ද ඥානানন্দ සාංශේ අරගෙන අනිකුත් සූත්‍ර අයුවත් ගල්පලා කියන මෙතන තථාගත කියලා කියන්නේ ගෞතම සරුවච්චන් වහන්සේ විතරක්ම නෙවෙයි ඕනම රහතන් වහන්සේ නමකට දෙන්න පුළුවන් කියලා. තථාගත කියන්නේ එහෙව් தත්ත්වයටපත් වෙච්ච. එහෙම නැත්නම් නොසැලෙන මනසක් සහිත. එහෙම නැත්නම් අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවන මට්ටම සාක්ෂාත් කරගත් ඕනම කෙනෙක් තථාගතයි. එවැනි තථාගතයෙක් පණවන්න යම් සංඥාවක් ගන්නවා නම් ඒ සියලුම සංඥාවලන් ඒ තථාගතයන් වහන්සේ ඉක්මවලා තියෙනවා. ඒ නිසා කවුරු හරි පණවලා ඒකට වැඳලා පින් කරගත්තට දෝෂයක් නෑ හොඳට මතක තියානින්න කිහිල්ල කහගෙන කිචි කවාගෙන hina වෙනා වගේ වැඩක්. ඒ වෙනුවට සරුවච්චන් වහන්සේ ගැන හෝ මේ මේ සරුවච්චන් ශ්‍රාවකයන් වහන්සේලා ගැන හෝ අපිට මේ තියෙන සංඥාව පරිණාමයටපත් වෙන දෙයක් විපරිණාමයටපත් වෙන දෙයක් අනිත්‍ය දෙයක් කොටින්ම දුක දෙන දෙයක් මේක අනාත්ම දෙයක් කියන එක තේරුම් ගන්න සරුවචනාංශය අපට දෙන්නේ සරුවචන රූපයක් නෙවෙයි තථාගත රූපයක් නෙවෙයි සරුවචනාංශය අපට දෙනවා මේ ආනාපානේ වගේ රූප ධර්මයක් ඒකල කියන මේ ආනාපාන රූපේ දිහා බලන්නේ ඕක ඉස්සල්ලාම අපි සතිය පිහිටීම සඳහා තිර සංඥා පදට්ඨානා කියලා ආස්වාසිය ආස්වාස වශයෙන් ප්‍රස්වාසය ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරනකොට ඒ ටීච හරිවා අනිවාර්යම යෝගාවචර කරනවා ඒකේ සංඥා ගන්නේ කියලා. ආස්වාසිය කොහොඳ ප්‍රස්වාසය වෙනස් වෙන්නේ. ආස්වාසිය මුල කොහොඳ මැදින් වෙනස් වෙන්නේ. මැද අගින් වෙනස් වෙන්නේ කියලා සංඥා ටික පුළුවන් තරම් ගන්න කියලා. ඉතින් යෝගාවචරය මේ කවදාවත් නොකරපු දෙයක් නේ. හුස්මේ දිග බලලමනින එක, හුස්මේ සටහන් බලන එක, හුස්මේ ආකාරය. මොකද විශේෂයෙන්ම හුස්මේ සටහන් ආකාර බැලුවට ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙන්නේ නැහැ. දේශපාලන වාසි ලැබෙන්නේ නැහැ. ආර්ථික වාසි ලැබෙන්නේ නැහැ. සමාජ තාරාතිර ලැබෙන්නේ නැහැ. ඒ නිසාම සරෝජනසේ කියනවා සඳහන් කරනවා උපදෙස් දෙනවා කමටහන් දෙනවා රූප ධර්මයකට හිත යොදලා පුළුවන් තරම් සංඥා ටික ගන්න එක. ඒකේ සටහන් ඒකේ ආකාරය. වැඩි වැඩියෙන් ගන්න ගිය තරම් වැඩි වැඩියෙන් ගන්න දක්ෂ වෙච්ච තරම් වැඩි වැඩියෙන් සමීප නිරීක්ෂණය කරපු තරමට ඒක වෙනස් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා මේ සංඥා ගන්න කියන්නේ සංඥා ස්ථිර කරන්න නෙවෙයි සංඥා දිහා හොඳට බලන විට ඒවා වෙනස් වෙන බව කියන්නේ. ඒ නිසා යම් වෙලාවක සටහන් දැකලා ආකාර දැකලා ස්වභාව ලක්ෂණ දකින්න තරමට ශීඝ්‍රයෙන් අරමුණ වෙනස් වෙන්න පටන් ගත්තාම පේනවා අපි ආනාපානිය අඳුන ගන්න තිබ්බ සංඥාවක් තියෙන එක ආස්වාසය අඳුර ගන්න තිබ්බ සංඥාවත් වෙන ප්‍රස්වාසයෙන් වෙන් කර ගන්න බැරුව යනවා. ප්‍රස්වාසය අඳුර ගන්න ආස්වාසයෙන් වෙන් කරගත්ත සංඥාවක් තියෙනවා අරමුණු ලඟ වෙන්න ලඟ වෙන්න සතිය වැඩෙන්න වැඩෙන්න උත්සන්න වෙන්න වෙන්න දෙක අතර වෙනස නැති වෙනවා. හැබැයි යෝගාචර දැන් හුස්ම ගන්නවයි කියලා දැන් ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන් කිරීම ප්‍රස්වාසයෙන් ආස්වාසයෙන් වෙන් කිරීම කරගන්න බැරි තත්ත්වයටපත් වෙනකොට අර සංඥාව ගන්න උනන්දු වෙච්ච යෝගාචරයේ අන්දමන්ද වෙනවා මේ භාවනා ඉදිරියට යනවාද මේ භාවනා කැඩෙනවා ඒ කමඨාන සුද්ධ වුණේ නැත්තම් ඔය සංඥාව නැති වේගනයි යන්නේ දී වේගනයි යන්නේ ඉස්සර ආස්වාසේ ප්‍රස්වාසේ වෙනස් ප්‍රස්වාසේ ආස්වාසේ වෙනස් ආරම්භයේදී නමුත් උදුවට බැලුවොත් ඔන්න බුදුහාමුදුරු කියපු දේ තේරෙයි ඔන්න තමන්ගේ අත් දෙකම පියදාලා බලන්න හිතෙයි මේ මේ හොඳට වෙන් වෙලා පෙන්නපු ආස්වාද ප්‍රසවාසයේ සංඥාතින් දෙකම සම වෙනවා මේකවත් යෝගාචර අදාහ ගන්න අමාරුයි. මොකද යෝගාචරය හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එතකොට ආශ්වාසයෙන් ප්‍රශ්වාසයෙන් වෙන් කරන්න. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයේ සමව පේනකොට කොච්චර නීරස වෙනවද කියනවා නිදිමත වැටෙනවා. එහෙම නැත්නම් සැක කරනවා. මගේ සීල කැඩිලාද? සතිය කැඩිලාද? සද්ධාව නැති වෙලාද? ඉතින් කවදාද හිතන්න යෝගාවචරයට මේක කමඨාන සුද්ධ වෙලා නෑ සංඥාව අල්ලාගත්තේ සංඥාව බොරු කරන්න මිස සංඥා කරපින්න ගන්න නෙවෙයි. මේක බුද්ධ ආගමේ තියෙන ප්‍රධාන ඉගැන්නිල්ලක් මොකක් හරි ඇල්ලුවා නම් ඒකට අහු වෙනවා. හොඳට ඒක බලන්න බලනකොට ඒක වෙනස් වෙනවා නම් මොකක්ද අල්ලන්නේ? ආන්දායාව වල්පත ගත්තාදී අල්ලන්න ගියාට අහු වෙන්නේ නැති බව යෝගාවචරය විතර විතරක් දන්න සංඥා පිළිබඳ වැදගත් පණිවිඩයක් භාවනා නොකරපු අයට ඒක තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න උත්සාහ කරන්නෙත් නැහැ. මොකද ඒගොල්ලෝ භාවනා කරන්න එන්නේ සමාජ තත්ත්වයක් ලබා ගන්න. භාවනා කරන්න ඉන්නෙත් ලාභ සත්කාර හොයන්න. භාවනා කරන්න ඉන්නෙත් ආර්ථික ලාභයක් ලබන්න. අද භාවනා කියන එක ඒ තරම්ම බෝ වෙන රෝගයක් වඩටපත් වෙලා තියෙනවා මිනිස්සු මේ මේ මාන්නකාරකම් වල. ඉතින් ඒ මනුස්සයාට මේ අල්ලපු සංඥා වෙනස් වෙනවා දකින්නකොට ඒ මනුස්සයාට ලාභ සත්කාර කතාවල් ගස්සලා යනවා. මේ එහෙම නැත්නම් සමාජ මට්ටම් බලාපොරොත්තු වෙච්ච එකනට ඔළුව නරක් වෙනවා. නිවන් ලබන කෙනෙක් නම් මේ අගිවච්ඡකොත් සූත්‍රය අහපු කෙනෙක් නම් තේරෙනවා තථාගතයන් වහන්සේ නෙවෙයි ආනාපානේවත් යාය සංඥාය ආනාපනම් පඤ්ඤාපය මානෝ පඤ්ඤාපේය තං තථාගතස්ස පහීනා තමන් භාවනා කරන්නේ තථාගතයන් වහන්සේ නමක් වෙන්න නම් මේක ප්‍රහාණය වෙනවා මේක තාලාවත්තු කතා උස්සලා අයින් මුලින් උදුරලා දැම්මා වගේ දෙකට කපපු තල් ගහක් වගේ අනභාවයට යනවා ආයේ නූපදනා තාලෙට ආනාපාන දෙක අතර වෙනස නැති මේක හරියට තේරුම් ගත්තොත් ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ආනාපාන නැති ආනාපාන දැනගන්න බැරි තරමට යනවා. ආන්නේ මට්ටමට ගියාට පස්සේ දැන් මේ යෝගාවචරය හිතුවොත් බුදුහාමුදුරෝ කියන්නේ 18 රියන්ද? එතන රැස් වී දෙනවද? කොයි එකද නියම බුදු පිළිම කියලා ඒ කල්පනාව පවා අර භාවනා කරනවා. වන්දනගම යන්න ඕනේ නැහැ. කල්පනා කරලා බැලුවත් මේ මේ වෙලාවේදී මට හොඳට ඥානය පහළ වුණා. බුදුහාමුදුර කොහොම වෙන්න ඇද්ද කියලා එමස අනිය වර්තමානයේ නෙවෙයි ජීවත් වෙන්නේ. අතීතේ ජීවත් වෙන්නේ. ඒකෙම යේන යේනයි මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. යමක් යමක් මඤ්ඤනා කරනවා වර්තමාන මොහොතෙන් පිට ඒ නිසාම ඒක වෙන දෙයක් බවට පත් වෙනවා. ඉතින් අර සිද්ධ වෙනවා ඔය අනම්මනම් කල්පනා නැතුව මේ සංඥාව ගෙවෙන එක යථාර්ථය කරගෙන සංඥාව ගෙවෙන එක භාවනාව කරගෙන විපස්සනාව කරගෙන ඥානය කරගෙන සතිය වර්ධනයක් කරගෙන ප්‍රතිපදාව විදිනුවක් කරගෙන යන්න මොන තරම් ලෑස්තියක් තියෙනවද? ඒක බුදුහාමුදුරුවෝ අග්ගිවච්ඡකොත් එකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපෙන් බලාපොරොත්තු නොවෙන්නේ නැහැ. භාවනා කරනකොට දැනගන්න ඕනේ තථාගතයන් වහන්සේ පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේ නෙවෙයි. ආනාපානේ යම් විදිහකට අපි පනවන්න හදනවා නම් ඒ පනවපු ආනාපානෙත් හොඳට බලන්න හිටියොත් වෙනස් වෙනවා. මුල නෙවෙයි මැද. මැද නෙවෙයි අග. ආස්වාසය වගේ නෙවෙයි ප්‍රස්වාසය. පළවෙනි ආස්වාසය වගේ නෙවෙයි දෙවෙනි ආස්වාසය. දෙවෙනි ආස්වාසය වගේ නෙවෙයි තුන්වෙනි ආස්වාසය. ඒ තරමටම ඒ තරමටම එල්ල කරලා ආනාපාන දිහා බලන්න තරම් අපේ හිත එකලස් නැහැ චපලයි. අරමුණෙන් අරමුණට පයින්. එහෙම නැත්නම් නොසෙල්ලෙන්ට ප්‍රාර්ථනා කරනවා. නමුත් ආනාපානේ හරියටම මූණට මූණ දාලා තුවක්කුවේ හරියටම එල්ල කරගෙන කෙස් ගහට තියාගෙන ඉන්නවා වගේ ආනාපාන තියාගෙන කියන එක ලේසි නෑ. තියාන හිටියත් මේක මේ විදිහට සංඥාවකින් අල්ලන්න බෑ. අල්ලුවොත් පැනවුවොත් සංඥාවක් ඒක ඒක විසින්ම නිෂ්ප්‍රභා වෙලා වෙන දෙයකින්පත් වෙනවා. වෙන දෙයකටපත් වෙනවා. තතෝතං හෝති අඤ්‍යතා වෙන දෙයක් පාටපත් වෙනවා. මෙන්න මේකයි දැක ගන්න ඕනේ. මේකයි අනිත්‍ය කියලා භාවනා කරොත් නැත්තම් වෙනස් වෙනවා කියන එක භාවනා කරොත් මේ ආනාපානය කියන්නේ දුකක් කියන එක තේරෙනවා. ඒක පේනකන් දුකයි. කොයි වෙලාවරි ආනාපානේ සංඥා මාර්ගයෙන් හෝ වේදනා මාර්ගයෙන් හෝ ගෙවම් කරපු වෙලාවට පේනවා දැන් මේ යම් දුකක් තිබුණා නම් ආනාපාන සතය ඒක ප්‍රහාණය වෙනවා. නමුත් යෝගාවචර හිතුවොත් ආනාපානේ ප්‍රහාණය වීම භාවනා ගැනීමක් කියලා සතිය ගැනීමක් කියලා ආර්යමාර්ග කමටහන සුද්ධ කරනවා. දැන් මම කරන්නේ එතකොට මේ මේ ප්‍රශ්නේ ආපේ කරන්න මයික් එක දීලා අහනවා. ආනාපාන පිනිපිනී ඉන්නකොට තියෙන සතියත් දැක දැක දැක නැත්නම් ආනාපාන ගෙවෙනකොට තියෙන සතියත් අතර දෙකේ වඩා දක්ෂ මොකද්ද කියලා. වඩා කාර්යක්ෂම මොකද්ද? කුසලතාවය මොකද්ද කියලා. යහරි තන් 150ට 50 උත්තර සමාන කියන ආනපන පිණිපිණ ඉන්නකොට සතිය දක්ෂයි. කලහතුරුකින් කට්ටියකට දිවත් හැවිලා කටත් හැවිලා තොලත් හැවිලා කියනවා නේ ආනපන ගෙවිච් එක දක්ෂයි කියලා. ඊට පස්සේ සාකච්ඡාවට දානවා මේක සාකච්ඡා කරන්න කියලා. සාකච්ඡා කරපුවාම අපි සංඥාව අල්ල නැහැටි. රූප ධර්ම අල්ල නැහැටි. භාවනා කරලා ප්‍රතිපදා ජීවුන වෙලා කෙලෙස් ගෙවුනත් අපි ආයේ කෙලස් වලට කැමති හැටි ආයසරයක් ආනපානෙ හොයන හැටි ආයසරයක් නැති අරමුණු හොයන හැටි දිහා බලනකොට තේරෙනවා මෙව කවදා විශ්වවිද්‍යාලයක උගන්වයිද මේවා කවදා අධ්‍යාපන ආයතනක උගන්වයිද කවදා පරිපාලන ශාස්ත්‍රයේ උගන්වයිද කල්දාකවත් පලාතක්වත් නැහැ උගන්වන්නෙම දේවල් වෙන් කර කර ඒවට ලේබල් කර කර ඒව නම් කර කර ඒ අනුව තමනොත් අඳිනවා ඌත් අඳිනවා ඇඳපු එකම ගලවනවා පටන් ගන්න තැනදී කිසිම සංඥාවක් නැහැ. කුටිම කියනනම් කලල අවස්ථාවේදී ප්‍රේම ඇති වෙන යුක්තාණුව අල්ලන්නවත් බෑ. ඒ ඥාන පිරිමකමක්වත් බේරිලා නැහැ. ඕක වැවිලා කොච්චර දෝ කාලයකට ගියාට පස්සේ තමයි යන්තම් හරි දැනගන්න පුළුවන්නේ මේක දරුවෙක් හදන කලලයක්ද ඥානොද පිරිමිද කියලා. පටන් ගන්නකොට මොකක්වත් නැහැ. ඇමීබා කියන සතාට ඥාන පිරිමි නැහැ. ඒ වගේ එකකින් පටන් අරගන්න. ඊට පස්සේ දැන් අපි මේ පිරිමිකම අපිට අමතක කරන්න පුළුවන්ද කියලා බලන්න. ගෑනුන්ට පුළුවන් ද කියලා අහන්න බෑන්ට ඔය ගෑනුන්ගේ පිළිබඳ අයිතිවාසිකම් පිළිබඳ වීදියට බහින්න නැතුව භාවනා කරපළයි කියන්නේ. ඒත් අපිට බනි. අපිට කාන්ත අයිතිය දිනාගෙන තමයි අපි භාවනා කරන්නේ. හොඳයි හොඳයි. කාන්ත අයිතිය දිනාගෙනකොට අපාය අඩියටම ගිහිල්ලා ඉවරයි. ආයෙ ගොඩ එන්න හම්බ වෙන්නේ නැහැ. ඔය තම තමන්ගේ අයිතිවාසිකම් ඉල්ලගෙන මේ නිලේ රකින්නයි අර හැම නිල කියලා තමයි කියන්නේ වෙන්නේ කොට නිල රකින්න එකටයි හැම නිල ඉවරනකොට අපහයි අඩියට ගිහිල්ලා ඉවරයි මේක අමතක කරන්නේ මේ භාවනා කරන්නේ manussකම ගන්නයි භාවනා කරන්නේ අපි ඔක්කොම එකයි එතෙන්ට යනකොට ආනාපානෙ ගෙවිල යනවා ඒකට ආස්වාද ප්‍රසවාසෙත් එකයි පිම්බීම හැකිලිමත් එකයි ඉඳගෙන ඉන්න එකත් එකයි කොයි අරමුණත් එකයි අන්නේ ආනාපානෙ වෙන් කළ දැනගෙන තැන ඉඳලා ආනාපානෙ පිම්බීමෙන් හැකිලිම වෙන් කර ගන්න බැරි ඉඳගෙන ඉන්න ඉරියව්වේ වෙන් කර ගන්න බැරි තැනට යන එක පටලැවිල්ලක්ද නැත්නම් සංඥා පිළිබඳ ප්‍රවීණ භාවයක්ද දක්ෂ භාවයක්ද කියන එක ගොඩක් සාකච්ඡා කරලා හිතවද්ද ගන්න ඕන එකක්. එදායින් පස්සේ කට්ටිය මහසි භාවනා ක්‍රමය ආනපන සති භාවනා ක්‍රමය කායගත සති කියලා වෙනසක් දකින්නේ නැහැ. දකින්නේ ඔතෙන්ට යනකන් තමයි. සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා මේ ගෑනු ගෑනු වශයෙන් අඳුනා ගන්නා තාක්කල් පිරිමි පිරිමි වශයෙන් අඳුනා තාක්කල් සංසර්ගේ තියෙනවා. සංසර්ගයේ ප්‍රීතියක් තියෙන තාක්කල් ලෝක ගලවන්න බෑ. හැබැයි උද්‍යප්පේ ඥාණයෙන් එහා පැත්තේ ඥාන පිරිමි නෑ. ඔක්කොම ඇතිව නැතිව යන සුළුයි. අපිට නමුත් උද්‍යප්පේ ලාන්ට යනකොට වෙවුලනවා, හීන්දාඩි දානවා, වෙව් ගැහෙනවා. ඉන්නවද නැද්ද හොයාගන්න බැරුව යනවා. මොකද අර ගිනාවු සංඥා පොදිය හරියට කඹයක් කරන කෙන්දි වලට ගලවලා මේ කෙන්දෙන් කෙන්ද දිගහැරලා බැලුවොත් එහෙම ඔක ওই තරම් නැව් බැඳලා තියන්න පුළුවන් ශක්තියක් නැහැ. කෙන්දක. කින්ද තියෙන. ඒකත් කැඩිලා යන එකක් කියලා අපි මේ අල්ලගෙන තියෙන සංඥා පොදිය ලිහලා බැලුවොත් ඉන්හියාට අපිට මනුස්සකම මිසක මොකක්වත් ඉතුරු වෙන්නේ. ඉතුරු වෙන ඇත්තටම ඉතුරුන මනුස්සකම. අපිට මනුස්සකමද ගිලිහිලා තියෙන්නේ අපි මේ එක එක දේවල් අල්ලගෙන. ඒ අල්ලගත්තට පස්සේ අපි ඒක අල්ලගන්නේ සරුවචන් වහන්සේ නමකුත් පණව ගන්නවා. ඊට පස්සේ අපේ ගුරුවරයාත් පණව ගන්නවා. මේ පණවගෙන ඒ ආරක්ෂක වැට ඇතුලේ තමයි අපි ඒව ආරක්ෂා කරන්න ඕන කියලා විශාල වගකීමක් පටව ගන්නවා. vested interest එක. ඊට පස්සේ දිගටම බුද්ධ ධර්ම රකින්න යනවා. උගෙන් ආහන්න බලන්න බුද්ධ ධර්ම කියලා මම තියනත රකින්න කියලා. තියෙනවනම් රකින්න දෙයක් තියෙනවා. බුදුහාමර මෙතන කියනවා තථාගතයන් වහන්සේත් පණවන ලද්දේ පණවන්නේ එවැනි දෙයක් ඇත්තේම නැති කරලායි මම පිරුණා පෑන්නේ. මොකද්ද රකින්න හදන්නේ? එතක ප්‍රමර්ථමාන මොහොත. එවම එළඹ සිටි චිත්තක්ෂණය එළඹ සිටි චිත්තක්ෂණේ සංඥාවට ඉන්න තැනක් නැහැ. එළඹ සිටි චිත්තක්ෂණයේ ඔය වගේ රකින්න හෝ රැකෙන්න හෝ අරසා කරන්න හෝ අරසා වෙන්න දෙයක් නැහැ. ධර්මයෙන් අරසා වෙලා තියෙන්නේ. ඒ නිසා මේ තථාගතයන් වහන්සේ පනවන ලද මේ සංඥාව ගිවන් වෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහට අරමුණකට හිත දාලා අන්නේ අරමුණේ සංඥාව ගෙවිලා යන්නේක අවස්ථා තුනකට සර්වඥංශ පෙන්වනවා. ඕලාරික ආනාපාන. ඊට පස්සේ ඒක සියුම් වෙලා රූප සංඥා වශයෙන් ආනාපාන හොඳටම තුනී වෙලා මේ ශබ්ද වේදනා හිතවිලිත් එක්ක උහි තරන්දි තරන්දි තියෙන වෙලාවක් තියෙනවා අපි සම්තතිය කියලා කියනවා ගොජේ කියලා කියනවා එහෙම වෙලා වෙලා වෙලා රූප ඔක්කොම කැඳ හැඳි ගියා විලා ගියා වගේ සියලුම රූප හාලුත් නැහැ වතුරත් නැහැ කැඳ වෙනවා අනේ ඉතින්දි තමයි යෝගාවචරයට එපා වෙන්නේ වුණා කම්මැලි වෙන්නේ වුණා සයිකියාට්‍රික් ප්‍රොබ්ලම්ස් කායික මානසික රෝග එන්න පටන් ගන්නවා මේක එපි ඒකට යනවා කියන එක ලේසි නෑ ඒකට ගියාට පස්සේ ওই බොරෙත් නැති වෙලා අරූපේ මොන මුලිච්ච වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඉස්සලා අවකාශයේ මුලිච්ච වෙනවා. ඊට පස්සේ අවකාශෙමුත් අරූපේ මුලිච්ච වුණාට පස්සේ පේන්න පටන් ගන්නවා ආනාපාන විතරක් නෙවෙයි ඉඳගෙන ඉන්න තමන් ඉඳගෙන ඉන්න ඉරියව්වක් දැන් නැහැ. බැලුවොත් භාවනා කැඩෙනවා. ඉරියව්ව පේනවා ඒකත් පේන්නේ ෆොටෝ එක නෙගටිව් එක වගේ. ගැරඩියා පේන්නේ ගැරඩියාගේ හැව වගේ පේනවා. ඒක සංඥාමයයි කියලා. අන්න එතෙන්ට යන්න කිනාට බේනවා ඉතින් මම මෙහෙමනම් මේ මේ ගොරකෙක් භාවනා කරනකොට මටත් මෙහෙම පේනවා නම් සරුවචනංශිට කොහොම වෙන්නේ නැද්ද සංඥාව පිළිබඳ. සරුවචනංශේ මෙවැනි දේක තව කෙනෙකුට මාව මතක් කරන්න මෙන්න මේ සංඥාව ගනින් කියලා කියයිද? එහෙ නැත්නම් මං වෙනුවට මගේ මේ පාත්‍රය තියාගනින් මම මේ මගේ පදක්කම ඉල්ලගෙන ගියේක තියාගනින් නැත්නම් සුරේක දාලා ගැට ගහගෙන මගේ කෙස් ගහක් කියලා එම් පණවන්නේ යෝගාවචින් තපස්සු බල්ලුකට දුන්න කෙස් අහුරක්. උන් බිස්නස් කාර්යෝනේ උන්ට වෙන මොනවද ඕන කරන්නේ. උන් ඒ කරන් කියලා කියා කරේ හම්බ කරගන්න එපා. ඒක හම්බ කරනවා දැන්නත් බුරුමේ හම්බ කරනවා. දැන් අපිත් තිරියායේ හම්බ කරනවා. කෙස් ගහ. මේ ළඟදිත් හම්බුණා දැන් දැන් වල. යෝගාවචරයට මොනවද දුන්නේ බුදුහාමුදුරුවෝ. සංඥාවක් ගත්තොත් පුතෝ පරාදයි. ඒ නිසා සංඥාවක් ගන්න පුළුවන් දෙයක් අල්ලපන් ආනපානිය. ඉරියව් ඒක දැන් හොඳට බලන්න හිටපන් ওই සංඥාව රූපේ රූප සංඥාවක් පාටපත් වුණාට පස්සේ මේක concept එකක්ද reality එකක්ද සංකල්පයක්ද සත්‍යයක්ද හොයන්න බෑ. අන්නේ හොයන්න බැරි දැනේදී වක්කාර වෙනවා නම් හොයාගන්න බැරි තැනදී සහලවනවා නම් ඒ කියන්නේ එයා සූදානම් නැහැ එහා පැත්තට යන්න. අරූපෙට හෝ සංඥා මෙතනට යන්න සූදානම් නැහැ. මෙතන ඉන්න එක්කෙනෙක්වත් නැහැ ඒක අත්දකම නැති. ඒ හැම කෙනෙක්ම ඒ අත්දැකීමට මූණට කෙල ගන්නවා. ඒ අත්දැකීමට උණුතුරක් කරනවා. වක්කල කියනවා සාංශ ඉක්මනට නිවන් දකින්න ක්‍රමයක් නැද්ද කියලා අහනවා මෙව නොබලා. කියන්නේ දුක්ඛ සත්‍ය අවබෝධ නොකර සත්‍ය සත්‍ය අවබෝධ කරන්න පුළුවන් කියලා. ඉස්ලාම් පිළිල තියෙන දුක්ඛ සත්‍ය ඒක බෑ. ඒක අයින් කරලා චතුරාර්ය සත්‍ය පැකට් එක පිටින් දෙන්න බැරිද කියලා අහනවා මේ මේ ඩීල් එක කෙලින්ම දාන්න එක එක නැතුව. ඒකෙදී යෝගාවචරයේ විතර ජාත්‍යන්තර ජෝ කරලා જાතියක් ඇත්තේ නැහැ. ඒ දන්නේ නැතිකම. මේ අපි අවබෝධ කරගන්න තැන දුක මේ රූපේ සංඥාව ගෙවෙනකොටමත් අපිට මෙච්චර සහලවනවා. අපිට මෙච්චර හීන්දාඩි දානවා. අපිට මෙච්චර වක්කාර ලක්ෂණ පහළ වෙනවා. නමුත් මේක එක වක්කාර ලක්ෂණයක සද්ධාව කැඩෙන්නේ නැහැ. සීල කැඩෙන්නේ නැහැ. සතිය කැඩෙන්නේ නැහැ. රකපං මේක තියෙද්දිම මේ තියෙද්දි සතිය වැඩුවොත් දවසක පේන්න පටන් ගන්නවා. මේ සංඥාව නසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී නෝපි අසඤ්ඤේ. සංඥාවක් වෙනවා මේ සාමාන්‍ය ලෝකේ ඥාන පිළිමේ සංඥාව නැහැ. න සංඥ සංඥේ සාමාන්‍ය සංඥාවේ නැහැ. න විසඤ්ඤේ මම මේ සී නැති වෙලා විසඤ්ඤ වෙලත් නෙවෙයි. නෝපි අසඤ්ඤේ මං අසඤ්ඤ තලයටපත් වෙලා අකින්චඤ්ඤායතනෙත් නෙවෙයි. න විභූත සංඥේ සංඥාවක් නැත්තෙමත් නැහැ. ඒවං සමේතස විභූති රූපං. එතෙන්ට යනකොට රූපේ සම්පූර්ණම ඉවරයි. ඒ රූපේ ඉවර වෙනකොට සංඥාව පිකෙනි වලින් කැපිච්ච දරු ගැබක් වගේ වෙනවා වෙන්න බෑ. සංඥාවට වැවෙන්න බෑ සංඥා වැවෙන්නේ රූපයක් තියාගෙන. රූපේ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න අපිට සහලවන්නේ අපි රූපෙට තියෙන ආසාව නිසා. රූපෙට තියෙන බැඳීම නිසා. ඒක ටික ටික ටික ටික ගෙවෙනකොට පේනවා සංඥාවක් තියෙනවා මට සංඥාවක් නැහැ කියන්නේ. ඒක හරියට යෝගාචරණයක පාට ගැස්සිලා අවදි වෙනවා. අවදි වුණාට පස්සේ නෝ මං ඉස්සෙල්ලා ඉඳලා තියෙන්නේ මොනවද දන්නේ නැත්තන කියලා. මොකක හිටියද කියන්න දන්නේ ඉතින් යෝගාවචර ගිහලා පිරිත් නූලක් ගැට ගන්නවා එහෙනම් තෙල් ටිකක් මතුවලා ඔළුවේ ගා ගන්නවා මේ යකෙක් ගහලා වෙන්න ඇති එහෙම නැත්නම් භූතයෙක් වෙන්න ඇති එහෙම නැත්නම් නිදිමතක් වෙන්න ඇති කියලා ඉතින් කියලා දෙන්න වෙනවා කමඨාන් සුද්ධ කළේ සංඥා ටිකකට නැතිවීම වෙන්නේ ඕකෙන් ඔබ හුරු කරනවා ඉස්සරහට දීර්ඝ කාලයක් සංඥාව නැතුව ඉන්න සංඥා නැත්නක කිසිම ගැටුමක් නැහැ සංඥා විරත්තසන සම්ති ගන්තා පඤ්ඤා විමුක්තසන සම්ති මොහා සංඥාංච දිට්ඨිංච යේ අග්ගහේසුන් තී ඝට්ටයන්තා විචරಂತಿ ලෝකේ. සංඥාවෙන් තොර වුණා නම් ගැටුමක් නැහැ. ප්‍රඥාවෙන් ගැලුණා නම් මෝහයක් නැහැ. යම් කෙනෙකුට සංඥාවත් ප්‍රඥාව නැති නිසා ඇති වෙන දිට්ඨියක් තියෙනවා නෑ ගැටි ගැටි ලෝකේ යනවා. එයා තමයි ලෝකේ ගැටි ගැටි යන්නේ. ඉසම්බට ඕනේ නම් ගැටෙන්නේ නැති ජීවිතයක්, frictionless life එකක්. ওই සංඥාව නැතිකම භාවනාවේ දියුණුවක් මේකට හුරු කරන්න පුළුවන් ටික ටික ටික ටික මේකට සූදානම් වෙලා ගියොත් ඒ නිසා හෙටත් ওই දැන්න තියෙන බය නැතුව අන්නේ වගේ නැති වෙන තැනට යන්න උන්ට මතක තියාගන්න නැති වෙන බව දන්නේ අවදි වුණාට පස්සේ. ඒක ගැස්සිලා තමයි මතක් කරලා දෙන්නේ. ඒක හොඳට ලස්සනට ආනන්ද සප්පයි සූත්‍රය සරුවචන්සේ දේශනා කරනවා. ඉතින් ඒක තේරුම් ගත්තට පස්සේ තේරෙනවා මේ අවුරුදු 7 ළමයට උගල්ලතයි. ඒ ළමයි ලස්සනට කියනවා මම භාවනා කරලා අවදි වෙනකොට මෙන්න මේ වෙලාවේ මම මොන වුණාද කියලා මට දන්නේ මට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුණට ඒකට බයකුත් නැහැ. මේ නාකින්ඩයි නාකිච්චණ්ඩයි නූල් ගැට ගන්න ඕනේ, බිරිත් නූල් කියන්න ඕනේ. මේක දකින්නකොට අයි අර පොදියක් ඇදගෙන ඉන්නානේ. මම මමයා කියාගෙන ඒ පොදියට මොනව වෙනවද දන්නේ නැහැ අර වෙලාවේදී. රෑ නිින්දෙදිත් ඕක වෙනවා. මේක දවල් නිින්ද. මෙතෙන් ගියාට පස්සේ යම් කිසි කෙනෙකුට පුළුවන් නම් මේක තමයි බුදුහාමුදුරු පෙන්නපු ඕලාරික අත්පටිලාභයේ ගෙවම් කරලා මනෝමය අත්පටිලාභයට ඇවිල්ලා ඒක ගෙවම් කළද මේ සංඤී අත්පටිලාභය අරූපී අත්පටිලාභය කියන්නේ මේ මමයම තමයි. මේ ගෑනු පිරිමි වෙච්ච අමුදරුවන් රැකපු අර මෙයා වෙච්ච කෙනාම තමයි යෝලාහරි අත්පටිලාභයේ ඉඳගෙන පදක්කල් ලැබුව එකනම තමයි සංඤ මනෝමය අත්පටිලාභයට ගියාට පස්සේ නිකන් යා සැකිල්ල පේනවා යාට. හැව පේනවා නමුත් කය දිහා බලන්න ගියොත් භාවනා කැඩෙනවා. ඊට පස්සේ ඒකත් ගෙවම් කරලා ගියාට පස්සේ සංඥාමේ මට්ටමකට එනවා. මුළු ලෝකෙම හුදු මනසින්මවාගත්ත මනෝපුබ්බංගම මනෝසෙට්ට මනෝමය ලෝකයක්. අපි බලන හැම දෙයක්ම පේන්නේ බලන්න ඕන නිසා. බලන දේ පේනව නෙවෙයි, පේන නිසා බලනවා. ඒ පේන නිසා බලනව නෙවෙයි, බලන නිසා පේනවා. ඉතින් ඒකට කීයක මම දන්නවා සාමාන්‍ය ලෝකයේ පාන් වලට රණ්ඩු කරන අය, කාන්තායිති රණ්ඩු කරන අය කියයි පිස්සු කියලා. පිස්සු තමයි. ඒකෙදි කියනවා මේක පටලවා ගත්තොත් මොකද වෙන්නේ කියලා. මේ සංඥාමය මට්ටමට හිත ගිහිල්ලා මේක පටලවා ගත්ත අය මෙතන උපක්ලේශ වෙනවා. එයාට මේ බණ අහලා නැත්තම් මේ චින්තාමය වශයෙන් මේක අන්වේ ඥානයේ වශයෙන් මේක අවබෝධ කරගන්න බැන්න නම් ප්‍රශ්නයක් නැහැ භාවනා යනවා උතෙන්. ගියාට පස්සේ අන්දමන්ද වෙනවා. මට ඉඳපු ගමන් මොනක්වත් නොතේරිය යනවා. මට ඉඳපු ගමන් මේ සීමුර්ජා වෙනවා වගේ, ක්ලාන්ත වෙනවා වගේ, විසඤ්ඤතා වෙනවා වගේ, විසඤ්ඤණ නෙවෙයි වක්කාරිනවා වගේ එනවා. කවදාකවත් කමඨාන් සුද්ධ කරනකොට කියන්නේ යා හිතනවා මේක පුද්ගලික දෝෂයක් කියලා. මෙතන පටලවා ගත්තොත් මෙයා මේක ඒක සූරංගම සූත්‍රයක ඇත්තටම මහායාන සූත්‍රයක්. ඒකේ තියෙනවා 10 ආකාරයකින් මෙයා පටලවා ගන්නවා කියලා. මෙයා විපස්සනාවේ පටලවා ගන්නවා. මෙයා වැටෙනවා. ඒ ලස්සන චිත්‍රයක් ඇඳලා පෙන්නනවා ඒකේ. يعني රචනයක් නාකි වෙච්ච ආවුස ගෙවෙන්ට කිච්චු වෙච්ච దేవතාවෙක් දැනගන්නවලු මෙයාක පැටලලා ඉන්නේ කියලා. ඌට ගහන්න නැතිලු. <coughs> ඌ ඉස්සරහට එනවලු භූතාවේශය කරපු ගුරුවරයෙක්. ඒ ගුරුවරයා විභූෂණ පාගනලු එන්නේ උඩ ඉඳ ගන්නවලු බොහොම උජාරුවට වාඩි වෙලා ඉර්ධි ප්‍රාතිහාර්ය පානවා. ඉතින් මේ මිනිස්සයා කාලානේ ඉන්නේ. ඒකට හිතනවා මෙයා නම් අනිවාර්යයෙන්ම රහතන් වහන්සේනවා. ඒකට යා ඔක්කොම තමන්ගේ ගුරුවරයාත් තතානවා, තමන්ගේ භාවනා මධ්‍යස්ථානත් තතානවා, තමන්ගේ අමරණත් තතලා මෙයා පිටිපස්සේ යනවලු ගිහිල්ලි වල යා ටික වෙලාවක් කතා කරලා කියනවලු ඔය දැන් අපිට පේනවනේ සංඥාමනේ. ඔය ජීවිතේ සංඥා. 12න් පස්සේ ගෑවට ගමන්නේ නැහැ. කාපන් ඔක ආපත්‍යක් කියලා දෙයක් නැහැ. ආපත්‍ය කරලා දේශනා කරන්න දෙයක් නැහැ. මොකද දේශනා සංඥාමය කිය. ඉතින් මේක කොච්චර කනවද කියනවනම් මෙතෙක් රැකගෙන ආපු පන්සිලුත් කඩා ගන්නවා. ගුරුරත් තතාලිනු. ගෝලයක් තතාලිනු. අතහැරියට පස්සේ අර නාකි දෙයිය මැරිලා යනවලු. දැන් ඌට ආයේ පිණි හිටින්න බෑ. පිණි හිටියට පස්සේ අර ගුරුන්නාන්සේ ගුරුන්නාන්සේට ආවේශ වෙලා තියෙන ගෝලයයි පින්නම ඉවරයි. මේක තමයි ওই බෝන් එකකින් කැතලික් එකේ අද කරන්නේ. හොඳට ස්ටඩි කරලා බලන්න පිස්සන්ටම විතරයි ඒක අහුවෙන්නේ. මුලේ කල්පනා කරලා මේ තියෙන දේ ප්‍රත්‍යක්ෂණය කරලා බාර ගන්න කෙනාට ওই මොනම භූතයක්වත් නැහැ. භූත දෝෂ මං කියන්නේ භූතයෝ නැහැ කියලා. මං කියන්නේ මේ මිත්‍යා දර්ශන නැත්තම් මොනවද කියන්නේ මේ මැජික් නැහැ කියලා තියෙනවා. දේව කණමිනියයි විපස්සනා කරන එක නැහැ කියන්නේ කළු සුදු වෙනසක් විපස්සනාදී බේරෙන්න නම් ප්‍රත්‍යක්ෂණය කළ හැකි දේ බාර ගන්න. භාවනා කරන යනකොට මහ පුදුමාකාර ඊර්ධ බල ප්‍රාත්‍යාරය සහිත ගුරුතුරු පහළ වෙනවා. මන්නිල්ල මන්නිල්ලමනේ පෙරදෙන විශ්වවිද්‍යාලින කාලේ අපි යනවා වේලුවන් ධම්ම ගෲප් එකට එදා කිව්වා මේ නම කිව්වොත් ඔයගොල්ලෝ hina වෙනවා. අහවල් බුදුන් අද එනවායි කියලා. ඉතින් අපිටින් පාවඩ දාලා කට දෙයක් දත මැදගෙන ඉති ලෑස්තිලා හිටියා. ඉන්නකොට ආවා ටික බෙවුලෙවුල වගේ නාකියෙක්. පිටිපස්සෙන් ලස්සන කාන්තාව හතර පහ දෙනෙක් ඇවිල්ලා දැන් කාන්තාව කතා කරන්නේ මෙයාට කතා කරන්න බැබල් බිබ් බිබ් ගෑවෙනවා. කාන්තාව කියනවා මේ කතාව කෙරුවේ වාඩි වෙන්න කියන්න කියන එක. ඉතින් වාඩි වෙනවා අපි. දැන් එයා වාඩිලා කියනවා තව විනාඩි 5කින් මම සමාදිනවා මට දැන් පිටිපස්සේ සුදු තිරයක් තියෙන්න ඕන හොඳ බුදු ඇස් ඉදරයි කියලා. ඉතින් ඕගොල්ලෝ හොඳට සමාදිලා බලන්නේ කියලා. දැන් අර මනුස්සයා ටිකක් අර මේ වෙවුලනවා ළඟ ඉන්න කාන්තාව දැන් මේ හැම එකක්ම ඉන්ටර්ප්‍රීට් කරනවා. ඊට කියනවා ඔක්කොම ඉක්මනට කියනවා අද බුදු රැස් විදෙන්නේ නැති දවසක් කිව්වා. <laughs> මෙයා බුදුමයි අද බුදු රැස් විදෙන්නේ අපි ළඟ හිටියේ ප්‍රොෆෙසර්ස්ලා. මමත් හිටියා. ධම්මික අහමුදුරුත් හිටියා. ඊට පස්සේ කිව්වා මේ මිනිස්සයා ලංකාවටම දීලා තියෙන වෙලානුව කියලා. අසවල් බුදුන් නමින් හඳුන්වන්නේ බුදුරැස් වේදනා කියාට පස්සේ මෙයාගේ මේ වයර් මාරු වෙච්චි මිනිස්සෙක්. ධම්මික අහමුදුරු කිව්වා උඹට පේනවනේ. භාවනා කරන්න ගියාම මිනිස්සු කන කැවිලි දෙන දෙවිලි කරුණාකර හුස්ම දිහා බලපන් මොකුත් වෙන්නේ නැහැ. හුස්ම තියෙනවනම් තියෙනව නැත්තම් නැහැ. උඹ බැලුවා නම් මේ වගේ දෙයක් දිහා ඔන්න බලපන් අන්තිමට වෙනදී. අපි එන්න කිව්වේ බලන්න මෙයා මොකද්ද කරන්න කියන්නේ. බොහොම ගෞරවයෙන් ආරාධනා කරා. එයා කාන්තාව කතා කරනකොට අද අද මේ කෙම්මුර දවසක් නෙවෙයි අද බුදුරජාණන් විදින් නැති දවසක් කියලා. ඕන පිස්සෙක් පිටහට ගියක තියෙනවා. අර ගෝලයා බයයි Tamange ගුරුන් වහන්සේ කපල කොටලා බලන්න. ගෞරවේ. මම අවුරුදු 3ක් ඥානාරාම සාංශය ස්පයි කරා. තොත්තු බැලුවා මේ මනස බුරුදු කරන්න කියලා. මොකටද මං විශ්වවිද්‍යාලේ ඉඳලා මෙහි ආවේ ඥානරම් සංස්ථ වඳින්න නෙමෙයි. මට වඳින්න ඕන ගමන් නෑ මම බැලුවා හැම වෙලාවෙම ප්‍රස්ථාන කරන්නත් ගියේ වෙන මොකටවත් නෙමෙයි. බුදිය ගන්නකොට මම මොකද කරන්නේ? දත් මුදියන් ඉස්සලා මොකද කරන්නේ? නැගිටපු ගමන් මොකද කරන්නේ? සේරම බැලුවා. බැලුවට පස්සේ මං කියන්නේ රහතන් වහන්සේනවා ගියා මට තේරෙනවා මට වැඩි හොඳ එකෙක් කියලා. එච්චරයි මට ඕනේ. මට ඕනේ එච්චරයි. මොකද මං ඒ තරම්ම නරක මිනිහෙක් එදා. මට තේරෙනවා සංගපෑමක් නැහැ. ඇතිදී ඇති හැටියට කියන ගොඩාක් දුර්ලකම් තියෙනවා. මටත් බැනලා තියෙනවා. මිනිස්සෙයි. ඊට පස්සේ මම හිතාගත්තා ආය කතා දෙකක් නෑ. මෙතන තමයි ওই මොන ඊට පස්සේ මට කොච්චර දෝ කට්ටිය ඇවිල්ලා. රහතන් වහන්සේලා ළඟට ගෙනියන්න උත්සාහ කරා, 이르දි ප්‍රාතිහාර පෙන්වන්න උත්සාහ කරා. මම කොහොනේ ඊට නිස්සන්නවනේ හොඳයි. මේ මේ මට මහානකම දීපු තැනනේ. ඥානරාම සංස් කියන්නේ මේ මිනිස්සු ඉන්නේ. මේ මොනවට හරි අපි මේ අපිට අතිරේක ලාභ බලාගෙන ඉක්මන් ක්‍රමයට නිවන් දකින්නයි පණින්න හදනවනේ මේ සේරගෙම කරන්නේ තමයි මේ සංඥාවය බැස්සට පස්සේ සංඥාමේ වශයෙන් ඥානේ මේක සංකල්පයක්ද යථාර්ථයක්ද කියලා මේ දෙක තේරුම් ගන්න බැරි කෙනා තමයි ඔය ක්ෂීසොෆීනියා කියන ලෙඩේට එන්නේ. නැත්නම් බයිපෝලා ඩිසීස් එකට යන්නේ මේක සංකල්පයක්ද මේක ඇත්තක්ද දන්නේ. මේ හීනයක්ද මේ ඇත්තක්ද දන්නේ ඉතින් ඊට පස්සේ යාට භාවනා කරන්න බෑ. භාවනා කරන්න ගියම අරක වැඩි වෙනවා. ඒ යාට භාවනා කරන්න බෑ. නමුත් භාවනා කරන්න පුළුවන් කෙනා දැනගන්න බුදුහාමුදුරේ ඇයි මේ රූපයක් දුන්නේ? රූපේ ප්‍රත්‍යක්ෂණය කරතයි. අස්පනා පිට අතගාලා බලන්න පුළුවන්. අතගාලා බලන එක අතගාලා බලන්න බැරි තැනටපත් උනාට පස්සේ සංඥාමේ මට්ටමටපත් උනාට පස්සේ තමයි තේරෙන්නේ මේ මනුස්සයා තාමත් මේ গুপ্ত දේවල් අදහනවද එහෙම නැත්නම් මැජික් බලාපොරොත්තු වෙනවාද කියලා බුද්ධ ආගමේ. මැජික් බලාපොරොත්තු වෙන දෙනවා කැවිල්ලක් දෙනවා දෙවිල්ලක් සීලෙත් කඩලා දානවා. ආනන්ද බලංගොඩ මෛත්‍රී ආනන්දතුත් ඔකලි. ආනන්ද මෛත්‍රී බලංගොඩ ආනන්ද මෛත්‍රී ආමරුලිය. අපේ ලොකු සංසෙත් කිව්වා. හොඳට භාවනා කරන යෝගාවචරයට ඉඳපු ගමන් සද්දයක් එනවලු. ඇවිල්ලා කියනවලු දැන් ওই අතරද හැරිලා ඉන්නේ ඔය. දකුණට දාව. දකුණට ඉඳ ගන්න එපා. ඉඳ ගන්නකොට උතුරට වාඩි ඉන්න කියනවා. ඉතින් යෝගාචර කාටවත් පේන්නේ නැතු හිමීට හැරෙනවා. මේ කට්ටියට දැනේ කියලා උතුරට මෙන්න බුලි සමාධියනවා. ඊට පස්සේ ඉතින් මේ හැමදාම පහු වෙලා ගිහිල්ලා ගන්න උතුරු බල්ල වාඩිල වල සමාධිය ආවට පස්සේ ඉඳපුවා එක්කෙනෙක් කියනවා අර මම එකක් කියන්නම්. මාත් භාවනා කරුවා හරි ගියේ නෑ. පොඩ්ඩක් උතුරට හැල්ල බෑ. ඌට් කරනවා. ටික වෙලා පස්සේ ගියාම කියනවලු ඇවිල්ලා උතන බෑ. ওই භාවනා මධ්‍යස්ථානේ එලිපත්ත තියෙන්නේ. එලිපත්ත තමයි නියම තැන. එතන ඉඳන් පිටිපැත්ත හැල්ල භාවනා කරන්න. ඉතින් කට්ටිය මේ ඔක්කොම ඉඳගත්තට පස්සේ මො හිමී ටෙලිපත්තර කියලා භාවනා කරා වැඩේ හරි. සමාධිය හරි. ඊට පස්සේ කියනවා මේ ගල උඩ තියෙන ඔකේ අද්දර මෙහා කෙලවර තියෙන. ඉතින් ගිනිලා ගිනිලා කරකොල කරකොල අතහැරලා කියනවලු මේ ඔය සිවුර ඔහොම මඳින්න ඕනේ නැහැ. මොකද සිවුර ගලවලා උන්ට තාඩි දාන විදිහට විවේක වෙලා භාවනා කරන්න ඕන. කරලා කරලා කරලා අන්තිමට සීලෙත් කඩලා පිස්සුත් නට්ටවල අර තිබුණ එකක් නැති කරලා ගියාට පස්සේ අර එතකොටයි කර්මස්ථානචාරීට කියන්නේ එතකන් හොරෙන් කරන්නේ. ඒ මොකද හේතුව එයා හිතනවා මේ මේ গুপ্ত පණිවිඩයෙන් මට විශේෂ ඥානයක් දෙන්න පුළුවන්. ඇත්තටම දෙනවා. දෙන්නේ මොකුත් නෙවෙයි සමාධිය විතරයි. සමාධියට කැදර කරන ওই ලනු කන එක්කන කියන්නෙත් නැත්තම් ගුරුවරයාට ගුරුවරට කියවු ගමන් කියනවලු කරුණාකර හිත විදියට කරන්න කරන්න බෑ. ඒකට ලොකු සාහසි කියන ගෝලයා හිතනවලු ගුරුන් මගේ ගුරුන් ආන්සට මෙච්චරවත් භාවනා දියුණුවක් නැහැ. ඒ නිසා ඊර්ෂ්‍යාවෙන් මගේ භාවනාව කඩනවා කියලා. තේරෙන්නේ නැහැ. ඒ නිසා මගේ භාවනාවට විරුද්ධව කතා කරන්න. ඒකදී ලොකු සාහසි කියන කොච්චරක් විශ්වාසය ඇති කරන්න උන්ද ගෝලයාගේ මම මේ කියන්නේ ලාභ සත්කාරයක් නෙවෙයි. මම ඔවා කාලා තියෙනවා. ඔව කණ්ඩ එපා. ඔය ළමයි දැනටම සීලෙක ඉන්නේ. අඩු ගානේ භාවනාව සතිය පැත්තකදී සීල රැක ගන්නකෝ. ඔය විදියට ඒකට කොච්චරක් මේ ගුරුන්නාංශේ විශ්වසනීය කෙනෙක් වෙන්න ඕනද කියලා. බොරු නොකියන, ශිල්පද රකින්න, ගුරුරයා කෙරෙහි, ගෝලයා කෙරෙහි අනුකම්පා කරන බුදුරජාන්සේ සාරා සංකේ කල්පලක්ෂයක් එක බොරුවක්වත් නොකිය. කිරිය මොකද්ද? අද්වේජ්‍ය වචනා බුද්ධා අමෝඝ වචනා ජිනා. වචන දෙකක් නැහැ. පුස්සක් නැහැ බුදුහාමුදුරු කිව්වොත් කිව්වා. ඉතින් ඒක ඇතිකරන්න ගුරුවරයා කොච්චර මහන්සි වෙන්න ඕනද? එහෙම නැත්නම් එයාට වැඩි ගුරුවරයෙකුට දේවී යකෙක් ආවේශ වෙලා ඇවිල්ලා පෙනී හිටනවා බොහොම උජාරුවට එයා බණ කියන පටන් ගන්නවා. කියන කියන දේ හරියන. අන්තිම ගුරුනාන්සිට ඉවරයි යක්ෂයත් යනවා නාකි යක්ෂයෙක් ලුයින් එක මරුණට පස්සේ ගුරුනාන්සිට ඉවරයි. කට්ටියම අද භාවනා ජීවිතේ ලෝකෙ දිහා බලන්න ලංකාවේ තියෙන. කන කෑමවල් කන්නේ ප්‍රොෆෙසර්ස්ලා, ડોක්ටර්ස්ලා, ලෝයර්ස්ලා, accountantලා සුපිරිම කතා කරන්න දෙයක් නැහැ. ඒගොල්ලෝ බුදු විලාටත් එහා පැත්තේ. ඒ හොඳම වෙලේ තියෙන්නේ ඒක තේරුම් අරගන්න ඒගොල්ලෝ ලණුව කෑවේ නැත්නම් අපිට මේක තේරෙන්නේ. අපි මේ යන සරලකම මේ පොළවේ ඇවිදින එක කරන්න බෑනේ කාටවත් සක්මන් කරනවා කියන එක. ඒකට මේ අනවශ්‍ය මේ මේ බයිලා කතා කරනවා. පොළවේ ඇවිදලා සපත්තු දාන්න, සේරප්පු දාන්න, සිජෝක මහලුකු දෙයක් ඇයි. නිවන. පරියන්කේ ඉඳගෙන මොනවත් නොකර බලන්න හිටපන්. චේතනා නොකර. මොන જાතියක්වත් කරන්න බෑ. මුන් සාංශ නිකන් ඉන්නව වෙනකොට මේ මං ගෙදරදි කරුව මෛත්‍රී කරුවට කමන්නේ නැද්ද කියලා. නිකම්ම සාංශ ඉන්නව වෙනකොට බුද්ධානුසය කරපුවා ටක් ගහන මොකද කියන්නේ? ඉතින් මං කියනවා හරි කමන්නේ මං කියන්නේ නිකන් ඉන්න පුළුවන්ද කියලා. හරි මට ඒක හොඳට තේරෙනවා. හැබැයි අසුවේ පොඩ්ඩක් බැලුවොත් මොකද වෙන්නේ? මම හොඳට වඩලා තිනවා 32 මට මේ මේ අට්ටි කියනක හරිම පැහැදිලි. අර නිකම්ම නිකන් ඉන්නකොටදී අට්ටික ධාතු වැඩිවම මොකද වෙන්නේ? මොන જાතිකවත් කිව්වට විශේෂම ඔය පිස්සුව තියෙන බුද්ධ අගංකාරින්න. මම මේක සාකච්ඡා කළා කියන්නේ මේ සතිපාසලේ පොඩි ළමයින්ට කිව්වාම ওই බයි මොකක්වත් නෑ උන් දන්නේ නෑනේ. ওই වචන මොනක්වත් දන්නේ නැහැ කිව්වොත් සද්දයක් කළා මේ සද්ද ඉවරෙන් තන අහන්න කියලා උන් කියනවා ඉවරයි ඉවරයි එච්චරයි. වැඩි හිටියන්ඩ පොත් කියවපු භූතයන්ට එහෙම ඇඳපු යක්කුන්ට ඊළඟ විශේෂයෙන්ම වෙන්නේ ඉක්මනට නිවන් දකින්න තටමනයට. දිනවා ගෙනල්ලා කාලා උස්සන්න බැරි gediyak දෙනවා. දෙන්නේ හොඳට විශ්වාස කරන්න පුළුවන්. හැබැයි මේ යෝගාවචර තේින්න මේක රංගපෑමක්ද? මේක මේ මවාපෑමක්ද? යථාර්ථයද දන්නේ නැහැ. ඒක නිසා ගුරුවරයාගේ යුතුයකම තමයි ගෝලයාට මේ සීල සාතික් කරන්න යන්න එපා සමාධිය සාතික් කරන්න යන්න එපා ප්‍රඥා සාතික් කරන්න බෑ. බොයේ විඳින දේ ප්‍රත්‍යක්ෂයක්ද නැද්ද කරපන් ප්‍රත්‍යක්ෂණය කරපන්. නැවත නැවතත් ඕකම කළ ප්‍රත්‍යක්ෂණය කරපන්. එච්චරයි රකින්න. බුදුන්වත් විශ්වාස කරන්න එපා. ගුරුවරයා විශ්වාස කරන්නත් එපා. උඹට දෙන අරමුණ ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්. ප්‍රත්‍යක්ෂණය කරලා බලපන් ප්‍රත්‍යක්ෂණය කරපේක බල බල ඉඳදී නැති වෙන හැටි. ඒකේ গুপ্ত දෙයක් නැහැ මායාවක් නැහැ. ඒකට ඉස්සෙල්ලා ප්‍රත්‍යක්ෂණය කිරීම තමයි ඔය ආධුනිකයට පරියන්කේදී ඉස්ලාම කියලා දෙන එකට සංඥාව අත්‍යවශ්‍යයි. සංඥාව දීන පින්නන මේ සංඥාව පැදුරටත් නොකිය පලා යන හැටි. සංඥා දුරු වෙන හැටි. සංඥා දුරු වෙනකොට රූපේ විභූත වෙනවා. න සංඥ සංඤී නෝපිය සංඤී න විසඤ්ඤ සංඤී න නෝපි න විභූත සංඤී ওই සංඥා හතරම තමයි ඒවන් සමේතස්ස විභූති රූපං. අර මේ බලබලා හිටපු මූල කර්මස්ථානේ අරමුණ ආනපානියෝකය ඒක විභූත වෙලා යනවා පෙනිනවා. සංඥා නිදානානේ පංච සංකද මේ ලෝකේ තියෙන ගැටුම් සේරම මේ නැති දෙයක් ඇතයි කියලා හිතාගත්ත සංඥා විපල්ලාස. අනිච්ච නිච්ච සංඥාව, සුඛේ සුභ සංඥාව, දුක්ඛේ සුඛ සංඥාව, අනත්තේ අත් සංඥාව. ඉතින් නැතුව කරන්න බෑනේ අපිට මේ ජාත්‍යන්තර සැලසුම් හදන්න බෑ පස් අවුරුදු සැලසුම් හදන්න බෑ පාලමක් හදන්න බෑ මොකක්වත් බෑ ওই සංඥාව නැතුව. නමුත් මේ හදපොදු සීරම කැඩෙනවා. ඒක වෙනම කතාවක්. පාලම හදුවට හදපන්. හැබැයි ඔබ සදාකාලිකයි කියලා හිතන්න එපා. කැඩෙන සුළුයි කියලා මේ අනිච්ච සංඥාවෙන් කටයුතු කරන්න යනවනම් ඒක සාමාන්‍ය ලෝකයා හිතන්නේ නිර්මාණශීලීත්වයක් නැති දියුණුවක් නැති ප්‍රගතියක් නොසලකන දෙයක් කියලා. ඒ නිසා සරුවචන්ස චෝදනා කරනවා උච්ඡේදවාදී, අකිරියවාදී, නාස්තිකවාදී කියලා. ඒ නිසා තරුණ පිරිස් භාවනාවට එන්නේ නැති එක සාධාරණයි. මොකද තරුණ පිරිස් කියන්නේ අනාගතේ ගොඩ ගහන්න හදන කට්ටියනේ. ඒගොල්ලන්ට දුන්නොත් එහෙම මේක මේ අනිච්ච සංඥාව තියෙන්නේ, දුක්ඛ සංඥාව තියෙන්නේ කියලා ඉන්නේ නමුත් ඒගොල්ලන්ට කාරණාව කියලා දුන්නොත් හොඳටම ආනාපානිය අල්ලපන්. ආනාපාන ගෙවෙන හැටි බලපන් කියලා දීලා අපි කොපර් අංශුවක්. ඕක ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකට දාලා බලමු කොපර් ඕකේ තියෙනවද කියලා. ඕකේ තියෙන ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන විතරයි. ඒව ශක්තිය. ඒකේ කොපර් තියෙන කොපවල තියෙන බව ඉලෙක්ට්‍රෝන දන්නේ නැහැ. උඹ ඒකම තමයි මේ මයික්‍රොස්කෝප් එකේ දාපු එක තමයි ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එක දැම්ම කියලා කිව්වොත් මේකමයි යෝග නාස්තිකයක් නෙවෙයි යෝග තමයි හැටි කියලා අම්මා ලෝකේ ඉන්න හොඳම එක බාටපත් වෙනවා ක්වොන්ටම් ෆිසික්ස් දන්න එක. බුදුහාමුදුරුවෝ කියුවා ඔබ අල්ලගෙන ඉන්න දේ පිඩු වෙච්චාම ගොනු වෙච්චාම හැඩයක් ආකාරයක් තියෙනවා. පතුරු ලියලා බලපං. පතුරු ගහලා බලපං. දිගහැරලා බලපං මොනවද තියෙන්නේ? ශක්තිය විතරයි. ඒ ශක්තිය වල හැඩයක් නැහැ. සංඥා වදින්න බෑ. උඹට එතෙන් නිකන් යන්න බැරි නම් උඹ ඉතින් අර ඝනේ අල්ලගෙන, සටහන අල්ලගෙන, නම අල්ලගෙන දඟලනවා. ඉතින් ඒක භාවනා විතර නෙවෙයි පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. ඒ සංඥා විපල්ලාස වේගන යනකොට, විපිරියාස වේගන යනකොට මේ මගේ දෝෂයක්වත්, සතිය දෝෂයක්වත් සීල දෝෂයක්වත් නෙවෙයි. මේක තමයි බුදුහාමුදුරට පෙන්වන්න ඕන මේ. ඔබට පුළුවන් දෙක නැවත නැවත බලලා කරන්න කියන එකටයි සරුවචන්සි අග්ගවච්ඡ ගොත්තට කියන්නේ තථාගතයන් වහන්සේ පනවන එහෙම දෙයක් තියෙනවා නම් ඒ තියෙන සියල්ලම ඉවර කළා තථාගතයන් වහන්සේ පින්නම් පෑවේ. ඊට පස්සේ පිස්සු පිහට්ට ඔය අල්ලගෙන නැටුවට ඒක භාවනා නොකරන අයට තිබ්බට කමක් නැහැ. තියෙන්න වෙනවනේ. ආගමක් කියලා සටහන් තියෙන්න ඕන සංඥා තියෙන්න ඕන. යෝගාවචර දැනගන්න ඕන මේ සංඥා තියෙන තාකල් පොළොටයි බඳි. සංසාරටයි බඳි. පුනරුත්පත්තිටයි බැඳෙන්නේ. මේ ඔක්කොම සංඥා විතරක් කියලා දැනගන්න පුළුවන් නම්. මේ ඔක්කොම සංඥා විතරයි. ඒ පොඩි ළමයි ගේ සෙල්ලංගේකට ගිය අම්මල තාත්තලා පොඩියෝන් කරන සෙල්ලමක් කියන්න ඕනේ නැහැ. උන්ට සෙල්ලම කරගන්න දෙලා. ඉන්නකනේ තියෙන්නේ. උන් වැලි කෙලියනවා. ඒ හොඳයි හොඳයි කියලා නිකන් ඉන්නවා. මොකද බොරුවක් නිසා නෙවෙයි අම්මලා කියන්න යන්නේ. ඒ වගේ ලෝකයා පිස්සු ගැලපොද. ඒක ප්‍රශ්නයක් නෑ. යෝගාවචර දැනගන්න ඕනේ. අපි කවදා හරි කාගරි ලණුවක් කන්නේ ඒක වෙනද හැංගීමක් පහල කරන්න කිව්වොත් විතරයි. හඳුනා ගැනීමක් කළොත් විතරයි. ලකුණු තිබ්බොත් විතරයි. තිබුණු ලක්ෂණකින් අවත හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම සහ ලකුණු තිබීමට අපි කියන සංඥා කියලා. ලකුණු තිබ්බොත් අපිට හංගඩු ගහනවා. අපිට පච්ච කෙරෙනවා. අපිට අපායක් නියම වෙනවා. මේ තියෙන ලකුණු සහ සංඥා తాවකාලික washable link එකක් කියලා කියලා හිතා ගන්න permanent link එකක් නෙවෙයි. මේ මකන්න බැරි જાති තායමක් නෙවෙයි. දිය සායමක්. ඔකට ඔච්චර නටන්න එපා. ඔය වැහපුවම තෙමෙනවා. ඒ වැල්ලේ ඇඳපු අකුරක් වාගේ. දියේ ඇඳපු අකුරක් වාගේ. ඒ මට්ටමේ අරගෙන භාවනා කරොත් මේ ආනපාන සති භාවනා හරි එක විපරිණාමයට යනකොට යා සංඥා පිළිබඳ ලুকু ලুকু ඥානයක් ලැබෙනවා. මම මෙතෙක් කල මේක ආනිච්ච මේ ආනාපාන සංඥාව, ආලෝක සංඥාව, පළවෙනි ධ්‍යානෙ, දෙවෙනි ධ්‍යානෙ කිව්වට බුදුන්ස කියනවා එකක්වත් ස්ථිරසාර දේවල් නෙවෙයි. ඒ ඒ தත්ත හඳුර ගන්න දීපු නම් විතරයි ওই නම අල්ලන්න එපා. සර්වඥාන්සේක සම්මර්ෂණය කරන මිසක පරාමර්ශණය කරන්නේ ලෝකයා එක පරාමර්ශණය කරනවා බදලා අල්ලනවා අල්ලපේ කරනට තමයි මැජික් කාර්ය වෙලා පේන කියන්නේ ඒගොල්ලන් තමයි කේන්දර වැඩ කරන්නේ ඒගොල්ලෝ තමයි ග්‍රහචාරය වැඩ කරන්නේ. මොකද මනස වැඩ කරන්නේ බොහොම පහත් මට්ටමේ. කර්ම ශක්තිය විතරයි වැඩ කරන්නේ. ධර්ම ශක්තියට ආවට පස්සේ කර්ම ශක්තිය මුකුත් වැඩ කරන්නේ නැහැ. වැඩ කිරුවට වදින්නේ නැහැ. බුලට් ප්‍රූෆ් මේකක් ඇතුලේ හිටියා වගේ වෙඩි තියන්නේ නැත්තේ නැහැ. වෙඩි තියෙනවා. දැන් යුද පිටි තමයි ඉන්නේ හදිසියක් එචාට බංකරයක් තියෙනවා රිංග ගන්න පුළුවන්. ඉතින් එහෙම නැති වුණොත් වෙඩි උණ්ඩ වලට අහු වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න යෝගාවචරයක් වශයෙන් වැඩ කරනකොට ලෝකයාගේ සංඥාවන්ට එපයි කියන්න එපා. නමුත් මතක තියාගන්න ඒගොල්ලොත් එක්ක ඉන්නකොට ඒ සංඥා තිබුණට අපේ මුළු ජීවිතේම තියෙන්නේ මේ සංඥා ස්කන්ධය කියන දුක දුකක් වශයෙන් අවබෝධ කරන ඒක දැක දැක දන දන ගෙවෙන හැටි ඒක දැක දැක දන හැදන ලීන භාවයටපත් වෙන හැටි නිලීන භාවයටපත් වෙන හැටි දැකලා ඒකට බයක් ඇතිනකොට ඒකටම ජීවත් වෙන්න පුළුවන් නම් මේ අපි පණවන ලද, පටවන ලද, හබන ලද සංඥා හෙට වෙනකොට වෙනස් වෙනවා කියන එක දක්නාසුලුව එකයි කියන්න පුළුවන් නිවාස හැමදාම තිරියම් වෙනවා. කදාත් වයසට යන්නේ. වයසට යන්න විලාවක් නැහැ. මොකද එකම ඊළා හිටියොත් වයසට යන්නේ. අලුත් අලුත් වෙනවනම් පෙරලන ගලේ වගේ පාසි බැඳෙන්නේ නැහැ. නිසා කාට හරි ඕනේ නම් තරුණ හිතක් ඇති කරගන්න ඔය හැම වෙලාවෙම මතුවෙන අරමුණ දිහා බලන්න පරණ සංඥාවකින් පටලවා ගන්න එපා. ඒකට පටලවා ගැනීම කියනවා භවනිත්‍ය කියලා. ඉතලයිගේ තියෙන කුණු මේ මේ චිත්තක්ෂණයට අරමුණට වැටුනොත් ඉහඳ තිබ්බා වගේ. භවනිත්‍ය කියනවා. භවනිත්‍යට යන්නේ නැතුව මේ ඉන චිත්තක්ෂණය 100%ක් තථාගතයි. 100%ක් නිවන් දක්ලා තියෙනවා. පරණ කුණෙන් මේක ආසාදනය වෙන්න දෙන්න එපා. පෑදිදියට බොරදියෙක් වෙන්න එපා. කනෝ වේමා උපච්චකා. කනාතීතා සෝචಂತಿ. ක්ෂණයේ ඉක්ම වේකා තැවෙනවා. ඒ නිසා ක්ෂණයට එළඹිලා වාසය කරන්නම් අමාරුම ස්කන්ධය තමයි සංඥා ස්කන්ධය. මොකද ඒ තරම් අපි සමාජයෙන් අපිට ලැබෙන නම්බුකාරකම් වලට නම්බුනාම වලට වාල් වෙලා ජීවත් වෙන්නේ. මුළු අධ්‍යාපනයේම අපි ඔළුව නරක් කරලා තියෙන්නේ. manussකම නැති කරලා තියෙන්නේ. සමාජ අධ්‍යාපනයෙන් කරන සමාජශීලීකරණ එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ වනගත වෙන්න කියලා. අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුන්‍යාකාරගතව කියන්නේ මේ අධ්‍යාපනයට අහු වෙන්න එපා. අහු වුණා නම් දැනගනින් මේක කටුවටුන්නක් කියලා. මොක කර තියා ගන්න එපා. කැලේට ඵලයන්. රිලව් හොඳයි. ගස්කොලන් හොඳයි. ඇලදොල හොඳයි. මේ කට්ට වෙට්ට විත්තල මේ ජනතාවට වැඩි. එතෙන් ගියාම අහම්බෙන් හරි බුදුහමරෝ දකින්න පුළුවන්. එළියේ නම් හිතන් දෙපා වෙසක් එකට ගහන තරම් බුදු පිළිම ඉවර වෙන්නේ කොහෙන්ද? වෙසක් කාඩුවට ගහන බුදු පිළිම ලංකාවේ විතර ඒ නරුම වැඩේ හෙළුවැලි ගෑනුන්ගේ රූප සහ බුදු පිළිම විකුණන රටක් ලෝකෙ කොහෙවත් නැහැ. හෙළුවැලි රූපේ කෙනෙක් ලෝකේ තියෙනවා ලංකාවේ කරන බුදු පිළිම මුස්ලිම් මිනිස්සු ඉතාම පහත් කළ සලකනවා. යාර මිනිස්සෙක් මේ බුදු පිළිමයක් නෑ එයා හඳුන් කුරු බිස්නස් දු කරන්නේ ගිය මිනිස්සෙක් වලු මෙයාට හඳුන් කුරුටයක් ගේන්න කොල්ලර පියෙන් කතා කරගලු පත්තරක් ගේන්නේ කියලා. ගිනාපු කොල්ලේ බුදු පිළිමයක් තිබ්බලු. ඊට පස්සේ කිව්වා බලපන්න උඹලා කරන අපරාධේ. මේක මයි මේ ප්‍රොඩක්ට් එක පුළුවන් ද බුදු පිළිමෙන් ඔතන්න කියලා මිනිහා ඒක කපලා වීදුරේ දාගත්තලු යාට. තාම තියනවලු ඩෙස්ක් එකේ ඒකට වැඳ වැඳ ඉන්නවලු මේ බුදුහාමුදුරුවනේ හඳුන් කුරු ඔතන එකක්ද? වට්ටක්ක උතන්නේ මොකේද අපි? කරවල උතන්නේ මොකේද? සංඥාවක් පිරන් තියෙනවද අපිට හැඟීමක්? බුදු පිළිම දවස් වලට මොනවද වෙන්නේ වෙසක් ගහන එව්වට? මේවා ගැන කල්පනා කරලා ඒවා මොනවක්වත් නැතුව මේ එළඹිච්ච චිත්තක්ෂණය වර්ණ ගන්නන්නත් එපා. එළොන චිත්තක්ෂණේ වර්ණ ගැන්වෙන්නත් එපා. චිත්තක්ෂණයට එළඹිලා වාසය කරන්න ගියොත් දුවඳු කෙලින්ම කියනක තමයි නිවන කියන්නේ කියලා. උන් එහාට මේ ලබනාත්ම ලබන නිවනක් හෝ පස්සේ නිකම් මේ උපාධි වරලා උපාධි කෝට් එක අඳලා උපාධි ප්‍රදාන උත්සවයක් කරන එකක් ඇත්තේ නෑ. අන්නේ ඉනේන සංඥාවල් වල තියෙන මේ පුස්ස. හැබැයි ඒක පුස්සක් නෙවෙයි කියන්නේ ගුරුවරු ගොඩක් ඉදිරිපත් වෙයි. ඒක තමයි අද තියෙන බුද්ධ ආගම. ඒකට දැනගන්න මේ යක්ෂයත් නාකි වෙච්චි යක්ෂයෙක් වැහිච්ච එකෙක් කියලා හිතාගන්න. නාකි වෙච්ච යක්ෂය. ඊටානේ දැන් යක්ෂත් මැරනවා. ඊටසේ මෙයාකත් මේ කාපු ලණුව කනවා. උඹ ඒ කනකොට කාපන් කිරලා. ඒලා ආනවනේ අදහපන්. ඉඳගෙන ඉරියව්ව අදහපන්. සතිය අදහපන් කියලා කිව්වොත් ඔක්කොමලා අකමැති උනත් බුදුහාමුදුර සතුටු වෙනවා. ඒක නිසා වච්ච අග්ගිවච්ච ගොත්තර සන්තෝෂ වෙන්න පුළුවන්. ඒ මනුස්සයා දඩමීම කරන බුදුහාමුදුර අපිට මොනවද දෙනව? අපි මේ වෙනකොටත් මතක තියාගන්න මේ භාවනා කරන අය ඒ පව් වලින් 90ක් විතර ගෙවලා තියෙන පොඩි ලේසියයි තියෙන්නේ. උඟාක් නෑ දැන්. හැබැයි ওই 10 ඇති ආයේ 100 වෙන්න. ඒ නිසා දැකගෙන දැනගෙන පතන් දෙපා නිවනක්. පතන් දෙපා භාවනා ප්‍රතිඵලයක්. පතන්න වර්තමාන මොහොත. මේ එළඹ සිටි මොහොත පතලා ඒකවත් ගණන් ගන්න දෙයක් නැත්තරමට ගෙවිලා දිය වෙලා ක්ෂීණ වෙලා ගියා නම් ලීන වෙලා ගියා නම් අන්න භාවනාවේ දියුණුව. අන්න කෙලෙස් නැත්නම් කියලා තේරුම් ගත්තා නම් මේ ධර්ම දේශනාව සාර්ථක වෙනවා එසේම වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනා නිමාව සටහන් කරනවා ආශිර්වාද දෙනාට ශනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා දැන් අපි පැයකට වැඩි පොඩ්ඩක් වෙලා අරගෙන තියෙනවා ධර්ම දේශනා කටයුතු සඳහා ඉතින් සතිවාරි නිම කරන්න ඉස්සෙල්ලා අපි මේ ඉදිරිපත් කරපු ධර්මයේ මත හෝ නැත්නම් තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතයේ මත පෙන්නගෙන ප්‍රශ්නයක් හොඳයි කියලා හිතන සාකච්ඡාවට ප්‍රශ්න ස්වරූපයෙන් හෝ ප්‍රකාශයක් ස්වරූපයෙන් සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලයි. අවසර සානස <clears throat> දැන් මේ රූපය ප්‍රතිස්ථාපනය සංඥාවෙන් සංඥාව ගෙවිලා ගෙවිලා ගිහිල්ලා මොකක්ද වෙන්නේ කියලා සාමාන්‍යයෙන් පැහැදිලි මට පැහැදිලි වෙන්නේ නැහැ. ඒ රූපේ ප්‍රතිස්ථාපනේ සංඥාය සංඥා ප්‍රතිස්ථාපනේ රූපේ. ප්‍රතිපෝබල. යේ ආකාරයේ ඒක ලිංගේ යේ නිමිත්තේ යේ ಉದ್ದೇಶී රූපම් පඤ්ඤාපේ මානෝ පඤ්ඤාපේ කියලා නිදාන සූත්‍රයේ තියෙන රූපයක් යම් තටහනකින් ආකාරයකින් ලිංගයකින් නිමිත්තකින් සහ ಉದ್ದೇಶයකින් රූප ධර්මයකට නමක් දෙන්න පුළුවන් අපිට. මේක කහ පාටයි, මේක රවුම්, මේක හරි මේ කියලා කියන්නේ ලිංග ආකාර නෙවෙයි. මේ ටික මෙතන නැත්තම් මේකට එහෙම නමක් දෙන්න පුළුවන්ද කියලා. අපි කියනවා මේක මේ හෙලෝග්‍රැෆික් එකක්. මේ හදපු හෙලෝග්‍රැෆි ඊට පස්සේ හෙලෝග්‍රැෆික් නැති කරා. නැති කරලා පස්සේ මම ත්‍රිමාන රූපේ පේන්නේ නැහනේ. දැන් ඒකට මේ කෝපේ නැති වෙනවනේ. ඇත්තටම නැති වෙන්නේ රූපේ නෙවෙයි. ඇතිවෙට නැති වෙන රූපේ කියලා තිබුණා කියලා හිතා හිටියේ හෙලෝග්‍රැෆි එකක්. දැන් රූප සටහන් ආකාර නිමිති නැති වෙනවා. ಉದ್ದೇಶ නැති වෙන. ඒකට ඒකක් නැහැ කියනවා. ඊට පස්සේ බුදුරජාණන්සේ කියනවා මොනම සංඥාවකත් පහ සංඥාවෙන් ඇති කරන්න බෑ රූපයකට හප්පල තමයි සංඥාවක් කියන්නේ. දැන් ආකාශය රැයට අන්ධකාරයිනේ. නමුත් එළියේ තියෙනවනේ. මොකද ආලෝකයේ තියෙන්නේ රිෆ්ලෙක්ට් කරන්න එකක් නැති නිසා අන්ධකාරයි. අහසට ගියොත් එimhe චන්ද්‍රිකා වගේ ඒක දිලිසෙනවා. චන්ද්‍රිකා නිසා නෙවෙයි දිලිසෙන්නේ අහස එළියේ තියෙන්නේ. ඒක ප්‍රති මේ පරාවර්තනය කරන දෙයක් නැත්තම් අන්ධකාරය වෙන්නේ. ඉතින් අපි ඇහැට අන්ධකාරේ බයටද ඉන්නවා. මොකද ආකාශයේ තියෙන ආලෝක ගුලියක්. ඒක රිෆ්ලෙක්ට් කරන්න දෙයක් නෑ. රිෆ්ලෙක්ට් කරන රූපයක් තියෙනවනේ. ඒකෙන් මාර්ගෙන් පේනවා ආකාශයේ එළිය තියෙන්නේ. අපේ ඇහැට පේන්නේ නෑ. මොකද ඒක හැප්පෙන්න රූපයක් නෑ. ඒක නිසා ඒ රූපේ නෙවෙයි දිලිසෙන්නේ. දිලිසෙන්නේ ආකාශයේ තියෙන ආලෝකය. ඒ වගේ මේ මේ රෙසිප්‍රොකලි රූප නිසා සංඥා එනවා සංඥා නිසා රූප එනවා කිව්වට ලෝකයා පිළිගන්නේම නැහැ. මම පිළිගන්නේ දෙකම ස්ථිරව තියෙනවා. මේ දෙක මෙහෙම එනකොට ස්පාක් එක තමයි අපි දකින්නේ. thesis antithesis synthesis synthesis එක අපි දැක්කට thesis antithesis අපි දකින්නේ නැහැ. ඒ වෙලාවේ ඇති වෙන coincidence එකක්. එතන එතන ඇති වෙන දෙයක් මිසක් මහසි ෂැඩෝ කියනවා රැයට ගිනි පෙරෙල්ලක් කරකවන්නේ. වලයක් නේ අපිට පේන්නේ. ඉතින් අපි දන්නවනේ පැහැදිලිව මේක වලයක් නෙවෙයි ගිනි පෙනෙල්ලක් කියලා. නැතර කරකවන වේගෙට චක්‍රයක් අපේ හිත ඇඳ ගන්නවා. ඊට පස්සේ කියනවා බොක්සින් කොට්ටේ වගේ වැලි බෑග් එකක් එල්ලන්න කියලා. එල්ලලා එල්ලලා ඒකට පිහින් අනින්න කියනවා. ඒකට වැලි වැක්කේනවා. ඒකට මේකට පයින් ගැහුවොත් ඒ යන ගානෙට අකුරු වැදෙනවනේ. අකුරු නැහැනේ වැලිනේ තියෙන්නේ ඔගේ. අපිට වෙන රවුමක් කියලා. ඒසාවට තියෙනවා මේ අතට යන්නේ එකක්. ඒ මුකුත් නෑ අරකෝ. මේකේ වැටෙන ගානට වැලි වැටෙනවා. වැලුවොත් අකුරු මුකුත් නෑ. ඒක yaadena දෙයක් නෑ. ඩොට් ඩොට් ලයින් එකක් තියෙනවා. අපි ඒක හිතා හිතාගන්න මේ ටයර් නෑ දුනේ. මේ රයන් ඇඳුනේ කියලා ඩොට් මැට්‍රික්ස් මේ print out එකක් ගන්න හැම අකුරම තියෙන තිත්තටම 39යි. 39 මෙහෙමුණොත් 8 කියනවා මෙහෙමුණොත් 7 කියනවා මෙහෙමුණොත් 6 කියනවා කාටද පිස්සු? කාටද පිස්සු? ඊට පස්සේ බැංකු කාර්යය කරන්නේ බින්දුවක් අකට දාන්න. බින්දුව වටන දෙයක් නෙවෙයිනේ. ඒ ලක්ෂ 5යි කියපුවක ලක්ෂ 50ක් වෙනවා. <laughs> හැම එකෙනෙම සත භාගේ වැටෙනවනේ. ගණන් කරනකොට ඌ වෙනම කවුන්ට් එකක් හදනවා සතභාගය යාට කියනවා සෝරි අඩු පැත්තට දාන්නේ. මේ මිනිස්සු ගණන් සතභාගය මොකක්ද? මෙහෙලත් කියනවා 65.5 ආවොත් එම් 0.5 අපි බැංකුව ගණන් ගන්න. හැබැයි 75 වෙන තැනකට යනවා. දවස් ඉවරෙච්චාම කීයක් එකද වෙනවා? පොඩි පොඩි වෙනසයි කරන්නේ. සොෆ්ට්වෙයාර් එක විතරයි වෙනස් කරන්නේ. ඉස්රායල් කරන්නේ ඇමරිකාවේ ඉන්න ඩ්‍රෝන් එකේ software ගන්න රීඩ් කරලා ඇමරිකාවට හරවනවා අපෝ කරේ. ඩ්‍රෝන් එක කියලා කියන්නේ පයිලට් නැති ප්ලේන් එක බෝම්බ දාන. තමන් ළඟට එනවා. ඌ හරියටම අල්ලගත්තේ නෙට්වර්ක් එක අන්න අනිත් පැත්තට ඇමරිකාවට යනවා. ඔය ටක්ස්ලට මෙව ගහනවනේ. අඳුරු ගෑස්. ඌ වැටිච්ච ගම මැරෙන පොලිසියට ගන්න. පුපුරන ඉස්සල්ලා. ඉවරයි. ඌ දන්නවා. ඌ දන්නවා ඒක වැටලා පුපුරන්න වෙලා යනවා. ඌ එනකොටම පැනලා අල්ල ගන්නවා. පුළුවන් නම් කැච් කරනවා. ඇල්ල පොලිසියට ගහන. මේ පොලිසිය මොකද වෙන්නේ? ඉතින් මේ සංඥාවේ ඇල්ලුවා නම් මේ සම්පූර්ණ නැටවිල්ලක් නෙන්නට ඔල තියෙන මේ බඩගින්න කියන්නේ සංඥාව. අපිට මේ සම්පූර්ණම හම්බ වෙනවා කියන්නේ වස් වැඩෙනවයි කියලා කියන්නේ වස් වදිනවයි කියන්නේ ඔක්කොම සංඥාව. කමන්නේ ওইමයි දෙන්නම දන්නවනම්. ඔබට වැඩි මම වැඩි බල මට වැඩි මම බල එහෙම තමයි ඊම ප්‍රශ්නයක් නැහැ මේක සංඥාවක්. මේක ස්ථිරසාර ඇටසැකිල්ලක් හර පද්ධතියක් නෑ මේක අනිත්‍යයි දුක්ඛයි කියලා දන්නවනම් අපිට කොච්චර දුර අපේ පද්ධතිය පාත් ගන්න පුළුවන්. නමුත් ඇන්දොත් කෑවොත් මේක ඒක සනීප කරන්න බේත් නෑ. සනීප කරන්න බේත් නෑ නිසා අපි මේ ඉන්නේ සංඥාවක පැටලවිලා කියන එක දන්නවනම් අපි හීනෙකට අවදි වෙලා ඉන්නේ දැන්. හීනෙකට අවදි වෙලා ඉන්නවා යසට අඳිනවා මම රජුරණ අඳිනවා යස ලාලක තිස්ස ඉඳපුවා ඌ රජ වෙනවා ඉඳගන් දොරටු පාල රජ වෙනවා ඉඳපු ගාන දොරටු පාල දොරටු පාල දොරටු පාල රජ වෙලා නසපන් අරක කිව්ව දවසේ මොකද වෙන්නේ හවා දසසා සුබ සම්පූර්ණ ඒ කතාවේ ෂේක්ස්පියර් කතාවල බලන්න විශේෂක ගොතලා තියෙන හැටි බුදුසෙන්නාංශ අපිට දීලා තියෙන දේ අපි ඇසියුම් කරන හැටි බලන කොච්චරක් අපි එක එක මට්ටම් මේ අඳිනවද කියලා ඊට පස්සේ තුන්දේ ගලපා හොදලා ගන්න දෙයක් නැහැ. අඳින එක අඳින බව දැනගන්න. එච්චර අපිට මේ තේරුම් මම ඉන්නේ ඇඳලා කියලා දන්නවනම් අනික තරහ වෙන්න එපා. මම බාගෙට විශ්සු මට ඒ හැටි. උඹට විශ්සු කියලා මං කියන්නේ නැහැ. ඉතින් මොකද්ද ඔගේ ආයේ මේ අපිට මොකද්ද කියන්නේ? ප්‍රේතන කොහොමඩක්වත් පැවිදු කොහොමඩක් ගණන් ගන්න පිස්සු විදියට රට්ටු. මම පැවිදෙන්න ඉස්සෙල්ලා මං ගණන් ගත්තෙත් එහෙමයි. පැවිද්දා කියන්නේ බාගෙට පිස්සු. රාජිනිස් ගාවට ගියොත් බනහන්න වෙනම කොටුවක් තියෙනවලු. ආගමික නායකයයි ගාල් දෙන සයිලම් කියලා. මේකට කියන අතෙන් යන්නේ කියලා. පාද කෙනෙක් ආවත්, හාමුදුර කෙනෙක් ආවත් ඇඳගෙන ආවනම් එළුවෙන් ගියාට මොකුත් නැහැ. ඒක හොඳටම නම්බුකාර විදිහට පිරිමිකම ගානකම නැහැ. ඇඳලා ගියානේ. එයාට එන්න ගියා කොටුවට යන්න ගියා. ඒකේ ගහලා තියනවලු පිස්සන් කොටුව කියලා. ඒකේ තමයි බනහනකම් ඉන්නේ. ඕනම ආගමික නායකයෙක් ගිය ගමන් සයිලම් එකට තමයි දාන්නේ. අපි මට දැන් අවුරුදු 30 ගානක පිස්සුනේ තියෙන්නේ. ඒ දිගුරටම ඇබ්බැහි වෙලා ඇබ්බැහි වෙලා ඇබ්බැහි වෙලා ඉතින් යන් ගිය ගම වටහත ඉල්ලනවා ගිය ගම පත්කඩ ඉල්ලනවා ඉතින් මිනිස්සුන්ට බීරම මේ ආදයට මොකද්ද වයර් මාරියලා කියලා වයර් මාරුනේ නැත්තම් බෞද්ධයෝ බයිනෝ මියාමුදුන වහනකම තාම පිහිටලා නැහැ බයනෝ දෙකට අඳින්නේ කන්තිකට ගහන්නේ දිවුරෝ අහන්නේ මේ සංස්ථාවේ මේ ප්‍රධාන දායකයෙක් මේ දාහනේ කර කතා කරා. එයා එයා දාහනේ හමුදෙන් කකුල් දෙක හොතන ගම බලන්නේ ගන්තිය ගැට ගහලා තියෙනවා. අනිසාට කියලා කිව්වලු මේ සංඝයාංශල පිට යනකොට දිවුරු වල යන්න එපාය. මේ ගන්තිය ගැට ගහලා යන්න එපාය. පන්දිසාර තේරෙන්නේ. ඌ ඌ තමයි ප්‍රධාන දායක කකුල් දෙක හොතන්නේ. ඌ කකුල් දෙක හොදන්නේ මොකද? මේ සිවුර ඇඳලා පස්සේ මේ කෙලවර දෙක ගැට ගහන්න ඕනේ. පිටරට යන ගමනක් යනකොට. මේ ගන්ති මේ පාස කියලා කියන්නේ මේකට ගන්තිය කියනවා ගැටේට. ඒකට ගන්තිය සංඝ ගැට කියලා જાතියක් තියෙන අහලා තියෙනවා. <laughs> ගැහුවොත් ඊයෝ ගොඩ ඊයෝ හොම්බේ. සංඝ ගැටේකටම අහුනොත් ඕගොල්ලෝ සූපු කරනවා. මේකෙන් තමයි උගන්වන්නේ. මේක කියන්නේ පාසේ කියන. මේකේ පැටලෙනවා. මේක තමයි ගන්තිය. මේක අරකේ පටලවාගෙන යන්නේ කකුල් දෙක හොදනකොට බලන්නේ මොකවත් නෙමෙයි. මෙයා දෙපට සිවුරු දැඳගෙන ඉන්නේ ගන්ති ගැට ගහලා තියෙනවා. බුදුමාකාර විශ්වාසයක් තියෙන්නේ. මම පැවිදි වෙන දවසේම මේ මේ ප්‍රතිඥාන හම්සෝගම් බය ඇටෙන් හදන පුදුමාකාර සංස්කෘතියකට සංස්කෘතිය නෙවෙයි ඇබ්බැහියකට පැවිදිින් හදන දන්නවද කියලා. ඊට පස්සේ මොකක්ද දන්නක මම දන්නවා කියපේකට සතුටුයි හැබැයි මම දන්නේ නැහැ. ඒ පුදුමාකාර ට්‍රැඩිෂන් එකක්. ගියාට පස්සේ කුරුසයේ තනගවට පස්සේ ඔච්චර දඟලන්න යන්න එපා. තියලා ගහනවා ඇනේ. හිටපන් කුරුසයේ. දැඟලුවානේ කැපුවාලි. උගන හරෙන් කැපුව බෑ බෑ බොන්දරයි. අද කුරුසයේ තන ගහලා ඉන්නවනේ ෂෝක්. හරි ෂෝක්. හැබැයි උ දිගටම විදවනවා. ක්‍රුසිෆිකේෂන්. ඒ උදේක මැදින් යන්න බලන්න. ප්‍රතික්ෂේප කරන්නත් එපා අපේ සම්ප්‍රදායේ. හැබැයි ඕක කටුවටුන කරගන්නත් එපා. සමය ධනයා කෙරේ ඉන්න වෙලාවේදී අපි මේ ප්‍රතිපත්තිය રાખીනවා. අනික් වෙලාවට තමන්ගේ විවේකයෙන් තමන්ගේ බණ බහනා කරන්න එපා. මේ මේගොල්ලෝ නලවන්න විතරක් ගියොත් එම අපිට වෙන වැඩක් නැහැ. මොකද කවදාවත් සන්තෝෂ කරන්න බැරි જાතියක් ඔය සුදු අඳින જાතිය. කවදාවත් නෑ. මොන જાති කරොක්කත් අඩුපාඩු. අම්මා උනත් එකයි තාත්තා උනත් එකයි. දුන්නොත් මොනවාරි ඌගෙන් භයානකයි බේරලා ඉන්න බෑ. දුන්නොත් ඌ සාධනෙට අත තියන්න තමයි හදන්නේ. ඒක කියන ඕඩි නෑ. ඕගොල්ලන්ගේ මොනවාක්වත් ඕන කරලා දෙන්න ඕන නම් දෙන්න සංඝයාකට හංගි කරලා දෙන්න. නෑනේ දීපු ගමන් ඉන්ටර්ප්‍රිට් කරනවා. සිටි ඉඳි සිටි ඉඳි. එහෙම කරපු නැත්තම් කියන බහන්න මෙච්චර කරලා මේ සංඝයා මං කියන දේ අහන්නේ නැණි කියලා. ඒක කනවනේ අද ඉන්න නායක හමුදුර ඔක්කොම කාලා ඉවර නෑද? පස්තුම් පස්වෙනි මේ විජේබාව රජු කෑවේ මේක. සංග්‍රහය තනතුරු දුන්නේ රජුරෝ. මේ සංඝයා සංග්‍රහය රජුරෝ රජුරෝ සංග්‍රහය රජුරන්ට යටනේ දැන් රජුරෝ නොපොයින් කරන්නේ. රජුරෝ සන්තෝෂ වෙන්න කටයුතු කරන්නේ. දෙන්නේ ෆයිට් කරනකොට සංග්‍රහයකම ගන්න හාමුදුරන්ට වැඩි රජුරන්ට වැඩි පන්දපුවල් එක ගන්න හම්බෙන්නේ. ඊට පස්සේ ඒ ස්ප්ලිට් ඇන් රූල් පටන් ගත්තේ සුද්ධ නෙවෙයි. ගිහි රජුරෝ දැන් අපි ඔක්කොම යටත් ඒක ප්‍රශ්නයක් නෑ සිව්පසෙට යටත් උනාට. මොන සංඝයාගේ තියෙන මේ ලාභ සත්කාට තියෙන ආශාව සංඥාවක්. මොකද ආව ප්‍රශ්න දැන් මතකත් නෑ. නැසන රූපේ කියන්නේ සංඥාවට ගෙවිල සංඥා වෙනවා. ඊට සංඥාව ගෙවිල රූපේ ගෙවිල සංඥා වෙනවා කියලා කියනවා. රූපේ සංඥා ගෙවිල ඊට පස්සේ සායක සංඥාව බවට පත් වෙනවනේ. රූපේ රූප සංඥාවක් බවට පත් වෙලා ගෙවිලා යනවා. මතලබ රූප සංඥා බල රූප සංඥා කියලා කියන්නේ පිපිඤ්ඤ පිපිඤ්ඤ කැල හොඳටම තැඹිලා යනවා දැන්. දවල්ට පහන හඳ වගේ වෙනවා. ඒතකොට දිස්නේ නැහනේ. ඒ රූපේ තියෙනවා තාම. ඒ රූප සංඥාව. ගැරන්ඩිය නැහැ. ගැරන්ඩිය හැව තියෙනවා. ඊට පස්සේ ඒකට බය වුණ නැත්නම් ඊට පස්සේ ගෙවිලා යනවා. ඉතින්දි බය වෙලා ආයේ ඩිලිසෙන් තැන්නපත් කරගන්න ගියොත් මිත්‍යින් ඉෂේ එකක් කොම් බඩේ එකක් කොම් අර ඔක්කොම එනවා මොකද වෙන්නේ? අපි එළියට ඇදලා ගන්න බෑනේ. ඒක එහෙම යන්න රූප රූපඥාවක් වෙනවයි කියනොත් මම එයා දිය වෙන්න පටන් ගන්නවා. මහන්නේ දී වෙන්න පටන් ගන්නවා. තෘෂ්ණාව දී වෙන්න පටන් ගන්නවා. මේ ඔක්කොම හම්බ කරපු දේවල් ඔක්කොම නිකන් පුස්සක් බව දැන් ප්‍රතිපත්ති වශයෙන් පිළිගන්න වෙනවනේ. එතෙන්දි තමයි භාවනාදී අපහසු තත්ත්වයටපත් වෙන්නේ. හරිම අපහසු. විශේෂයෙන්ම කුමරු කුමරි සංඥාවක් තියෙන, කයට ආස කරන, තමන්ගේ ස්ටේටස් වලට ගරු කරන මනුස්සයර භාවනා එතනින් එහාට යන්න බෑ. ඔටුවෙක් ඉදිකටු ඉලකින් යන්න හදනවා වගේ කියලා. මේ ජේසුස් කියලා තියෙන වෙන එකට කියලා තියෙනවා. පොහොසතෙක් දෙවියන් වහන්සේ දකින්නයි කියන එක පුටුවෙක් ඉදිකට විලක යන්නවා වගේ. බරාදින්නෝ වාසනලද්දෝ. දුප්පත්කම හොඳයි. මම මාන්නක් කරන්නේ නැහැ. ඒත් ඉතින් බුදුහාමුදුරන් කියන මේ මන්ත්‍රයකට ගිහලා යන්න බෑ කියලා. ඔක් කෙසේ නමුත් මේ සංඥාව හරහා යහ ගන්න බැරුව නිසා තමයි අපි මේ තෝතෝ වරපල කියලා රණ්ඩු කරන්නේ, කලහ විවාද කරන්නේ. එයා පිළිබඳ ඉෂ්ඨිත සංඥාවක් ඇති කර ගන්න ඕනේ. මෝ හතුරා. එඳ මෝ මිතුරා. මේ හතුර මිතුර වෙන්නේ හරි දකින්නකොට කියලා වැඩන්නේ. ඒ රූපේ රූප සංඥාව බාටපත් වෙලා රූප සංඥාව ගෙවෙන තැනට බුදුහාමුදුර අපිට පොඩි පෝස් එකක් දෙනවා තානායම් පොලක් දෙනවා රූප සංඥා වෙලාදී concept and reality අතර වෙනසක් නැති වෙනවා අන්න ඒකට ලැහැත්ලා යන්නේ ඒකට කටුකුරු ස්වාංශික ප්‍රධානම තීහිස එක concept and reality ඒකනේ යථාර්ථය සහ මේ සංකල්ප සහ යථාර්ථය ලියලා තියෙන්නේ ඉතින් ඒකට ලැන්ග්වේජ් එක විශ්ව කරන්න බෑනේ ඒක. ලැන්ග්වේජ් එක එදන අසරණ වෙනවා. මොකද ලැන්ග්වේජ් කියන්නේ සංඥාත ඔගයක්. ඒකට කැමතිත් නැහැ. කවුරුත් මේ මේ මොකද දෙනේ කැමතිත් නැහැ මේ නිවන සංඥා මේ මේ භාෂාවෙන් එහා පැත්තේ තියෙනවා කියලා කියන්නේ. නිවන තියෙන්නේ විශ්වාස විශ්වාස කළ හැක්කක් නිවන වචන 32 විස්තර කරන්න පුළුවන් කියලා ලයිස්තු හදනවා. මේ භාෂාවට යට කරන්න හදන නිවන බෑ. භාෂාව ඉතිවන තියෙන භාෂාවෙන් යහ පැත්තේ. ඒ කියන්නේ කම්ප්‍රිහෙන්ඩ් කරාට එක්ස්ප්‍රස් කරන්න බෑ කියලා කියන්නේ. ඔව් නිවන අත්දකින්න පුළුවන්. දැන්වත් අපි අත්දකිනවා. දන්නෙත් නැහැ. හොයනව වෙන මොනවද? ඒ නිසා මේක නීච වෙනවා. අන්තිම කවුරු හරි කිව්වට ඒක සංඥාවකින් ගත්තොත් නියම අදහස එන්නේ නැහැ. යා ගන්න රූපකේක් මාර්ගයන්නේ. අදහස කොමියුනිකේට් වෙන්නේ නැහැ. ටෙලිපතික් යන්නේ නැහැ. යන්නේ නැති වෙන්න හේතුව අපි අතර තියෙන මේ බැරියර් එකක් තියෙනවා. සංඥා බැරියර් එකක්. අපි එක එන කාට මාන්නකාරකම් කරනවා. අහිංසක නැහැ අපි. ඔලොමලයි. ඒ වගේම මේ නෑ මම මම සෙන්ටර් එක. අනික් කට්ටිය ඔක්කොම මේ මම හිටියට පස්සේ ඕගොල්ලෝ හිටියත් එකයි නැගත් එකයි කියන වගේ self centered මේ කියනකොට අර communication එක යන්නේ. යන්න නම් අහිංසක වෙන්න ඕනේ. යන්න නම් මනුස්සකම තියාගන්න. එතකොට වැඩේ වෙන්න ඉඩ තියෙනවා. හැබැයි වෙනවම කියලා කියන්න බෑ. සවසරයි මේ දැන් සයනස ඔය කරපු විස්තරේ ගොඩක් වෙලාවට අර රූපේ රූප සංඥාවකින් ගෙවිලා යනවා කියන එක බොහෝ දුරට අපි පරයන්ක මුලක් කරගෙන සිද්ධ වෙන දෙයක් කියන එක යන්තම් එක හඳුර මේ ටිකක් තේරුම් ගන්න පුළුවන් සයනස දැන් ওই වැඩේම වෙන්න ඕනේ අපි එදින්දා වැඩ කරද්දී ඒ වගේ වැඩ කටයුතු වලදී ඒක සයනස ඒ වගේ තැනකදීම ওই විදිහටම රූපේ රූප සංඥාව බවට පත් වෙලා ඒක ගෙවිලා මේ නැති වෙලා යන එකක් වෙනවද නැත්නම් අරකින් අත්දකින්න දේ මේ එතනකට ආදේශ කර ගන්නවා වගේ එකක්ද වෙන්නේ ඔන්න මේකට උත්තර දෙන්න. ඕක සක්මණේදී අල්ලන්නේ හෙත් තමයි අල්ලන්නේ. සක්මණේ ඉදිරිය වැඩ නෙවෙයිනේ. සක්මනේ වෙනවනේ වෙලාවක් අනායාසයෙන් සක්මනේ යන වෙලාවක්. ඒක තමයි සක්මනේ රූප සංඥාව. කරන්නෙක් නැහැ. මිනී කිරීමක් නැහැ. gediya පිටින් සක්මන් කරනවා. හැබැයි හොඳට තේරෙනවා මං ඉඳගෙන නෙවෙයි කියලා. හැබැයි ඔක්කොම ස්වයන් සිද්ධයි. බයකුත් නැහැ. යාර පුළුවන් පැත්ත කරලා මම යන්න හැටි මම දිහා බලන්න. කියන්නේ වීඩියෝ කරලා බැලුවා වගේ. එතකොට තේරෙනවා එතකොට ඕටෝ පයිලට් එකෙන් නෙදුවන්නේ. ඒකට නියම බැලිය යුතු කෝණ වැටෙනවා යන වේගෙ වැටෙනවා ඔක්කොම විස්තර දෙනවා වම දකුණ නැහැ. gediya pitinma බයිසිකල් රෝදයක් පාදන්නා වගේ වතුරක් ඇවිදිනා වගේ තේරෙනවා. ඒකට තියෙන මේ වෙලාවේදී මම මේ නැති වුණොත් පර්ෆෙක්ට් සක්මන වෙනවා කියලා. ඒ කියන්නේ සක්මන් කරනකම් සක්මන් වෙන්නේ නැහැ කියලා තේරෙනවනේ. ඒ වගේ තමයි දත්ම දිනකොට ඒකට වෙන්න අරින්න. දත්ම දිනුට බලන්න ඌට කිවරද මැදපන් යකෝ දත් කියලා ඌ කියලා දත් බෙදාගෙන අපි ක්ලිප් එකක් හැදුවා මයින්ඩ්ෆුල් බ්‍රෂින් කියලා. මොකද ඒක හැම කෙනාම කතා කරනවා. දත් මදිනවා. ඒ ස්විච් එක දාගෙන දත් මදපන් කියලා ඉලෙක්ට්‍රික් බ්‍රෂස් ති. ස්විච් එක උස් ගන්නවා වගේ දැන් දත් මදින හැටි අල්ලලා දෙන්න. බත් දාහනේ බඳන් ගියාට පස්සේ ඔන පාත්‍ර දෙනවා කාපා යවෝ කියවට බෑ ඔය ඉතින් කරගෙන. මේ මැෂින් එක දුවනවා. ඉබේ වෙනවා. අනායාසයෙන්. අනායාසයෙන්. අනායසයෙන් වෙන්න ගියාම පොඩි දරුවෙක් අම්මගේ තනින් කිරි බොනවා වගේ ඌට ඒ කියන්නේ නෑ සෙල්ලම් බඩොක් එක සෙල්ලම් කරන ඔයා තෙල්ල බලනොත් ඌ හුලි ඇබ්සෝ ඌ සක්මන් කරනවා හුලි ඇබ්සෝ එක බත් කරනවා ඒක සින්දුවක් අහනවා ඒ කියන්නේ මේ ඇබ්සෝප්ෂන් කියලා කියන්නේ ධ්‍යානයකට හුලි ඇබ්සෝප් සිංහලෙන් පාවිච්චි කරන ඇබ්සෝප්ඩ් සින්දුවක් අහන්න ඌ නතු වෙලා අහනවා සක්මන් කරනවා එන ගැහුවත් ඌට ගන්න ඌ ගෙදර වගේ සක්මන් හුරු කරගෙන පෝසෙකේ සක්මන් කරන නිසා සක්මන කරන එකයි ඉන තාක්කල් සක්මන් වෙන්නේ නැහැ. සංඥාව තියෙනවනේ. ඉතින් ඔගේ දා යටි අන්තර ජොය ප්‍රශ්න ඉවරචි ගාව මට ගාල් යන්න හොඳටම හදිසි. මං කිව්වා අද සාකච්ඡා කරන්න වෙලාවක් නැහැ මම යන්න නැගිටිනවා කියලා ජාරත් මහත්තයා අතේසුවා. මේ ගුරුමෑන කට්ටියගේ ටීම් එකේදී. ඊට පස්සේ මගදී කිව්වා එක්කනේ හයිවේ එකේ ඉඳද්දී සාංශාද ප්‍රශ්න අහන්න දැනද ජාරත් මහත්තයා ප්‍රශ්නයක් ඇහුවා මේ ඕක සාකච්ඡා කරේ ඉතින්. ඊට පස්සේ මම ගානේ මට හොරි ඉතින් කරන්න දෙයක් නැහැ මම සාමාන්‍යයෙන් නම් එහෙම කරන්නේ නැහැ මට ඇත්තටම කියලා ආවේ කියලා ඉතින් ඌට මම ගා ජර්මත්තෙන් ආපන් කියලා ඊට පස්සේ ගෝ ස්වාමීන් වහන්සේ කියන ඉඳගෙන ඉන්නකොට සක්මන ගෙවෙන සංඥාව ගෙවෙන හැටි කොහොමද පරියන්කේ සක්මනේදී සංඥාව ගෙවෙන්නේ කියලා අහන්න තමයි ඇත ඉස්සේ ඊට පස්සේ දවසේ මම ප්‍රශ්නේ අහලා මම ගෝ සක්මන ඉබේ වෙන තැනක් එනවා ඒ කියන්නේ අනායාසයෙන් වෙන තැනට සංඥාව නැහැ දත් මදිනකොට බත් කනකොට කනකොට බොනකොට අපි එදිනදා රූටින් වර්ක් තියෙන. ඒක කරන බෑනේ මැෂින් එක වැඩ. ඒක මම එක්ක ඕනේ නැහැ. හැබැයි ඒකට කාටවත් අපි රංගපානවා නෙවෙයි. අපි අපේ මොඩ් එකට වැටිලා, මූඩ් එකට වැටිලා, මොඩ් එකට වැටිලා එතකොට යනවා. දවස් 150කට අපි ඉන්නේ එතන. ඒක කරන්න පුළුවන් කැලේ ලස්සනට. ගස්කොලන් අපි දිහා බලන්නේ නැහැනේ. රීලව් බලනවා ඉතින් ඕක ඩිවිනේ බලන්නේ. ටීවී වලන්ට නෙවෙයිනේ අපි ඉන්නේ කැමරාවක් ඉස්සරහ නෙවෙයිනේ ඉන්නේ. ඉන්නවා. එළියේ ගත කරනවා කියන්නේ 18 මාසයකට හිර දක්වන්නේ මේ එළියේ සෝෂල් ලයිෆ් එක කියන්නේ මොන කරදරයක්ද මොන දේ කරුවත් නැත්නම් කැමරාව ගෙන <laughs> ඉතින් අපි ඕන කඩප්පුලිය කියන දන්න කැමරාවක් කරන් ගන්න පස්සේ බුදු වෙනවා දහණි ගන්න ගියා <laughs> ඒ කැමරාව දෙනවා CCTV කැමරා දාපු ගමන් අපරාධ 95ක් අඩු වෙලා. මිනිස්සු දන්නවනම් එක්ස්පෝස් වෙලා ඉන්නේ කියලා. කියන්නේ මයින්ඩ්ෆුල්නස් එක කරන්නේ ඒකයි. ඉතින් සමාජයේ ජීවත් වෙනවා කියන්නේ බුදුහාම කියන දඬුවමක් කියලා. යන පාරේ ඉස්සරහට ගව්වක් දුර වසට ගව්වක් දුර කවුරුත් පේන්නේ නැත්තම් මොනතරම් සෑහලුවක්ද කියලා මට ඕන්ලට මල මුත්‍ර පහ කරන්න පුළුවන් කියලා කියනවා. දැන් අද තියෙන හුඟක් ක්‍රීඩ ඔයගොල්ලෝ දන්නවද වෙලාවට මුත්‍රා කරන්න ඉන්නේ කියලා. මල පහ කරන කාටවත් අල්ලන්න බෑ. මේ සමාජශීලී ගත කරනකොට අපිට මුහුත හිර කරගෙන ඉන්න වෙනවනේ. අපස්මාර රෝගනේ. අසුචි හිර කරගෙන ඉන්නවා කියලා ගහන්න නැතුව ඉන්න වෙනවා. මොනක ඒ කියන්නේ මේ සමාජයට පෙන්නන්න. ඉතින් ඔක්කොම එකතු වුණාට පස්සේ මොන විදිහවත් හොයන්න බැරිලු දොස්තරට එන්නේ මොකෙන්ද කියලා ලෙඩේ. ඉන්ද්‍රකට සම්බන්ධ නැහැ. අවශ්‍ය වෙලාවට මේ පහ වෙන්න දෙන්නේ අසුචි පහ වෙන්න දෙන්නේ. අසුචි පහ කරන එක අශෝභන වැඩක් කියලා නේ සමාජය කියන්නේ. ඒ ටොරන්ටෝ ටොරන්ටෝ මේ ඉතිය ඔටාවල ඒ මිනිස්සයා මේ රත්නපුරේ වැටි මිනිස්සෙක්. ඌ මැනේජර් හොටෙල් එකේ. රිසෙප්ෂනිස්ට් හොඳ නැතිද ඌ යනවලු රිසෙප්ෂන් කාවට. කියලා කොට බිස්නස් වැඩිලු. ඉතින් මිනිහර දැන් නැතුළු එනේ යනකොට තව කෙනෙක් එනවා තව කෙනෙක් මූත්‍රා කරන්න නැතුව මූ ඉන්නවා. පැය දෙක ඉන්නවා. මල පහ කරන්නේ දැන් බස් ලෙඩක් ඇවිල්ලා තියෙනවා. මොන විදිහකට හොයන්න බැල්ලු. ඊට පස්සේ කන්සල්ටන්ට් ගාඩ් ගියාට පස්සේ ගාලේ ශාරීරික ලෙඩක් මොකක්වත් නැහැ. ඊට පස්සේ මොනවාරි ආවේගයක් අද කරගෙන ඉන්නවාද කියලා අහනවා. ආවේග කියන්නේ තරහක් එන්නේ තරහක එන්නේ මෝත්‍රායි අසුචි අද කරගෙන ඉන්නවා. දොස්තරත් එක්ක එකතු වෙලා හොයාගත්තා ඉුවා ඊට පස්සේ කිව්වා ඔයාලට තියෙන මේ ලෙඩේ කන්නවල ගා මැනේජර් ප්‍රූටුවේ ඉන්න. යන්න බා රිසෙප්ෂනිස්ට් කාට. බිස්නස් එක පාඩනවාට ඔයා ගැන වෙන කම්පැනි. අද අපි අදින ඇදිල්ල තේරෙනවා. මේ මේ ජනයා ඉස්සරහට ගිය ගමන් බරපතල වැඩ ඇතිව දැන් සිර දඬුවා. කසාද වෙද්දා නම් උට තෑගි දෙන්න ඕන. ඉතින් Nobel Prize එක දෙන්න පුළුවන් නම් බෙල් එක තියෙන prize එකක් දෙන්න ඕනේ. අම්මපා මේ කන ගැවිල්ලද? ගෑණියක් කරන් කොරන දේ කරපන්. මේ වැඩේ ගියාට පස්සේ අද තියෙන අසහන රිලවුන්ට නැති අසහනයක් අපිට තියෙනවා. මම මේ තියෙන පද්ධතිය වෙනස් වෙනවා කියන එක නෙවෙයි මම කියන්නේ. බුදුසසුනේ කිව්වා මේ පෞද්ගලික ජීවිතය ගත කරපන් කාම මිත්‍යාචාරය කරන්න එපා කියලා. නමුත් මේක ගත්ත දවසට මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නත් ඔගේ බලන්නකො. පවුලක් කියලා මොකද්ද කරනවා කරන්නේත් බොරුව. ඒක දිහා අහනකොට මේ කොනබේ ඉන්න මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක මම දැන් හුඟ සම්බන්ධයි. මට පේනවා මිනිස්සු අපායට යන්න දෙයක් නැහැ නේ. දැන්නම ජීවත් වෙන්නේ අපායක නේ රංගපෑමක නෙන්නේ. එදිරි බලනකොට අපි මේ දෙන දෙයක් කාලා හිඟා කාලා රණ්ඩු දරුවල් කරනවා තමයි. ඒක වෙනම කතාවක්. මොකද්ද ජොලියක් තියන එක අපි කාටවත් වග වෙලා නැහැ. තමන්ගේ මට්ටම් තම්බැට්ටක්. ඔය ඔය මුවි කියන টොප් ක්ලාස් මිනිස්සුත් එක්ක ඇසුරු කරලා බලන්න කියා ගන්න බැරි මුවින් නොබැන දුකක ඉන්නේ. ඒ නිසා මේ පැවිද්ද හිඟමන පැදුරේ බුදියන එක ඇත්ත කතා කරන එක මම කියන්නේ ඒක නිවනමයි. ආය වෙන මේ නිවනක් පදන්න ඕනේ. ඒකමයි නිවන. ඒ නිසා මේ වනජීවී ජීවිතේ වන වනචාරී ජීවිතේ රකින්න පුළුවන් තරම් හුදකලා වෙලා ඉන්න එකයි. දැන් අපි වෙලාව ගත වෙලා තියෙනවා අපි වැඩි විනාඩි 10 30ක් විතර වැඩිපුර අරන් තියෙනවා ඒ නිසා අපි මෙතනින් ධර්ම දේශනාව